කටහත් තරන් දෙන්න. දැයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් 2018 මේ මාසේ අවසාන දවසේ ඉතින් අපි ධර්ම දේශනාවකටයි මුල් රැස් වෙන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනායි සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පාත්තුමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භාගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛු සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගාකේම පත්තේ මානෝ විහෙරති සෝපි නේව සංඥානා සංඥායතනං නේව සංඥානා සංඥායතනතෝ අபிජානාති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ සීක පරෝයේ ඒ එක එක මාත්‍රකාවක් සීක පුද්ගලයෙක් දකින්න හැටි සරුවඥන් වහන්සේ විස්තර කරන හැටි. සීක පුද්ගලයෙක් දකින්න හැටි පිළිබඳව සරුවඥාන්සේ විස්තර කරන හැටි පිළිබඳව අහගෙන ඉන්නේ. ඒකට සූදානම් කිරීමක් වශයෙන් අපේ මනස අපි ඉස්සල්ලා හුම්කන් දුන්නා සරුවඥාන්සේ පෘථග්ජනෙක් විස්තර කරන හැටි. එතකොට මේ පෘථජ්ජනයටත් මේ කියන ගැඹුරු ඥාන ඔක්කොම යාගේ මනසේ තියෙනවා. නමුත් එයා වෙන් කරලා හඳුරගන්න නැති නිසා ඒව එකකවත් ආනිසංස නැහැ. පිසිගේ පලාමල්ල වගේ. ඔය සීක පුද්ගලයා යනකොට මම වෙන් කරගන්නවා. වෙන් කරගත්තාට පස්සේ එක එකක වටිනාකම අසීමිත වැඩිවීමක් වෙනවා. දැන් මේ අපි අපි කතා කරන්නේ අරූප ධානය පිළිබඳව. ඉතින් මේ අරූප ධානවල අපේ සම්දිස්ථානයේ වෙන්නේ විශේෂයෙන්ම ගිය පාර ධර්ම දේශනාව සහ මේ මේ සුමාන ධර්ම දේශනාව අතර ආකින්චඤ්ඤායතනේ සහ නේව සංඥා නාසඤ්ඤායතනේ සම්බන්ධ වෙන්නේ නහයත් නැමෙන දතත් නැමෙන දිවත් නැමෙන වචන. ඒ නිසා මේවා සාමාන්‍යයෙන් කවුරක්වත් හිතන්නේ මේ ලෝකෙදී අපිට ගන්න පුළුවන් මේ දේවල් කියලා. නොහිතන්නේ මේවා වෙනම ඉස්සින්නාන්තරාට තිබුණු දේවල්. මෛත්‍රී බුද්ධ ශාසනයේ තියෙන දේවල් අපට නම් කවදාකවත් අඩු ගානේ අහලා මතක තියාගන්න බැරි කියලා. අපි 10 පන්තියේ විභාගේ පාඩම් කරනකොට අපි පන්ති හතර දෙනකොට ওই නම් හතර දාලා තිබ්බා. ඌට බණින්නේ ওই නම් දාලා. තෝතෝ නේව සංඥානා සංඥායති. තෝ ආකින් සංඥායතන. ඉතින් ඒකට ටිකක් ඔක මතකේ ඉන්නවා. තව ආශ්‍රවක්ෂය කර ඥානේ උදේ එව්ව එහෙම දානකොට විහිළුවට කෙරුවත් හරි අමාරුයි. මොකද විභාගෙට අනිවාර්යයෙන්ම අහනවා. නේව සංඥානා සංඥායතන යන්න නෙවෙයි විභාගේ පාස් වෙන්නේ. ඉතින් දැන් මේක පිළිබඳව කවුරු හරි ඊමේල් එකක් ලියලා එව්වොත් ඒකට වෙනමම ඩික්ෂනරියක් වෙනම භාෂාවක් වෙනම ඉදිරිපත් කිරීමක් ඕනේ එක්කෙනෙකුටවත් මේක ඇහෙන්නේවත් නැහැ. ඒ අහලා ආයෙ ලියන්න බෑ. ඒ තරම්ම මෙව අපේ විවහාර භාෂාවේ නෑ ඇත්ත. ඒ මොකද විවහාර භාෂාවේ තියෙන ඔය කාමයේ කාම සංඥාව, රූපේ රූප සංඥාව කියන දේවල් අපේ හිත පුරවන්නට වැඩිත් එක්ක. ඉතින් මේ කියන්නේ රූපේ රූප සංඥාව. ඊට ඊට පස්සෙත් සරුවචනාංශය ඒක පෙන්නනවා මේ කාමයේ කාම සංඥාව කියන එකත් කාමය මේ ලෝකේ කාම සංඥාව පරලෝකේ කාම සංඥාව මේ ලෝකේ කාමයේ පරලෝක කාම. ඉතින් ඔක්කොම අතරේ අන්තිම එක තමයි ඔය කියන්නේ මේ සංඥාව මිලෝ වශයෙන් ඉතින් ඒක සාමාන්‍යයෙන් අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒකයි අපි ඒ සඳහා සැදී පැහැදිලා මේ වගේ ඉඳගෙන බණ අහන්නේ. ඉතින් අපිට අවශ්‍ය වෙනවා මේ බණක් තේරුම් ගන්න අපි භාෂා ඥානෙ අපි මෙතෙක් කරන කතා ධර්ම પરම්පරාව වගේම අපි අත්දැකලා තියෙන යම් ප්‍රමාණයකට ජීවිතේ සම්බන්ධ වෙලා තියෙන බව තිබුණ නැත්නම් මේක නිකන් සූත්‍රමය ඥාණයට වැටේ. යම් ප්‍රමාණයට සම්බන්ධ වෙලා තියෙනවා නම් චින්තාමය ඥාන වශයෙන් අනුමාන ඥාන වශයෙන් ආය විපස්සනා වශයෙන් අච්චට මෙච්චර මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා දල වශයෙන් ගන්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ කරමු මේ යත්තන්ටත් පිටක් වෙන විදියට යම් කිසි කෙනෙක් යම් හේයකින් භාවනාවේ මෙතෙන්ට අවිල්ලා ඉන්නවනම් එයත් දැනට ඉන්නේ ওই ඔච්චර ඉහළ ගියත් විචිකිච්ඡාව. සැකේ. මේ ඇහුවට පස්සේ තමයි මේක ගැටේ ලියා ගන්න විදියට මෙහෙමයි කටයුතු කරන්න ඕන කියලා තේරෙන්නේ. ඒ ඇත්තටත් මේකේ ආමන්ත්‍රණයක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා මම මේක සඳහාම සූත්‍ර තුනකින් සාමාන්‍ය දින කතා කරන තියා සූත්‍ර තුනකින් උද්දෘත ගන්න වෙනවා. අපිට ඒක අද දවසේ මේ පැයේ කරන්න පුළුවන් වේද බැරිද කියන එක අපි සලකා බලමු. ඉතින් ඒක නිසා අපි ගිය පාර කතා කෙරුවේ සීක පුද්ගලයෙක් කොහොමද මේ ආකින්චඤ්ඤායතනෙ කියන කිංචන කියලා කියන්නේ කෙලෙස් වලට නැත්තම් දේවල් වලට. මේකෙන් කියනවා හැම දෙයක්ම කෙලෙසක් කියලා. කිංචන කියන වචනේ කියන්නේ කෙලෙස් වලට. කිංචන වචනේ කියනවා කිසිවක් කියන එකට. නිවනට කියන්නේ නොකිසිවක්. ඒ නොකිසිවක් වෙන්න නම් හැමදේම කිංචන තියෙන මේ ලෝකේ තියෙන දේවල් කාමයේ සම්ප්‍රද මේ මේ ජීවිතයේ ලබන ආත්මේ. කාම සංඥාව මේ ජීවිතයේ ලබන ආත්මේ. රූපේ මේ ජීවිතයේ ලබන ආත්මේ. රූප සංඥාව මේ ජීවිතයේ ලබන ආත්මේ කියලා මේක හැම පැත්තෙම බලනකොට පේනවා මේ සියල්ලම අහිති වෙන්නේ කිංචන වල. යමක්. දෙයක්. ඉතින් අපි යමක් කමක් හම්බ කරන්නේ මේ දඟලන්නේ. හම්බ කරන්නේ කෙලෙස් තමයි. ඉතින් යෝගාවචරයක් වුණාට පස්සේ අපි යම් වෙලාවක මේවා කිංචන කියන කෙලස් අකිංචන කියන නමක් අපේන බුදුජානනාංශයෙන් නිවනට එතකොට අකිංචන නිසා අකිංචඤ්ඤා යතනේ අතර වෙනසයි අපිට තේරුම් ගන්න වෙන්නේ සීක පුද්ගලෙක් වශයෙන්. අකිංචන කිව්වනම් නිවන. අකිංචඤ්ඤායතන කිව්වනම් ඒක කූඩාරමක් කරන ඒකට ගෙවැදිලා ඒක රිංගගෙන ආයතනයක් කරගන්න. ඒක නිවන නෙවෙයි. ඒක තමයි ආලකාරාම තාපසය හදලා කට්ටියට කියලා දුන්නේ. උතුම් දෙයක්. නමුත් එතන ලැග් ගන්න. එතන ටැග් ගහලා. ඒකට ආයතනයක් කරගන්න. ඉතින් අපි ගියේ පාර කතා කරේ ශේක පුද්ගලියෙකුත් භාවනා වාසයෙන් සමත හෝ විපස්සනා වශයෙන් මේ ආකින්චඤ්ඤායතනට යන්න පුළුවන්. ගියා මේට පේන්නේ ඒ චිත්තක්ෂණයේ මෙලෝ වශයෙන් කාමයක් නැහැ, පරලෝ වශයෙන් කාමයක් නැහැ. මෙලෝ වශයෙන් කාම සංඥාවක් නැහැ, පරලෝ වශයෙන් කාම සංඥාවක් නැහැ. මෙලෝ වශයෙන් රූපත් නැහැ, පරලෝ වශයෙන් රූපත් නැහැ. මෙලෝ වශයෙන් රූප සංඥාවක් නැහැ, පරලෝ වශයෙන් රූප සංඥාවක් නැහැ. හතර පැත්තෙම හිස් වෙනවා තේනවා. ඉතින් මේ හිස් භාවයට සමවැදිලා සතුටු වෙලා මේ ආ ජීවත් වෙයිද නැත්නම් අප නූල් දමාවේද පිරිත් නූල් කියාවේද බලිතොවිල් අරීවිද මේක තනිකන් දෝෂයක් කරකොලත ඇරීමක් ගිඩිනස් ඩිමෙන්ෂියා මෙමරි එක නැති වුණා নানা ආකාර ලෙඩ ඒවට මේ ලෝකේ ලෙඩ තියෙන ඇත්තට මේක ලෙඩකුක් වෙන්න පුළුවන් ඒ නිසා අපිට ඒක 100%ක්ම නෑ කියන්න බෑ. නමුත් මේක දිහා ආත්මයෙන් තොරව බලන කෙනෙක් අනාත්ම පැත්තෙන් බලන කෙනෙක් මේ ආකින්ච අකින්චනේස ආකින්චඤ්ඤා යතනේ කියන එක පොතක ලියන්න බෑ. මොකද පොත්වල ලියලා තියෙන හරියක් තියෙන්නේ කිංචන. පොත්වල ලියලා තියෙන හරියක් ලියලා තියෙන්නේ ආකින්චඤ්ඤා යතන. ඒක ආයතනයක් කරන එක වවාගෙන කාලා ජීවත් වෙනයි. ඉතින් ආකින්චඤ්ඤා ආයතනේ ලපත් උනත් ඉතින් බුදුරජාණන් සඳහන් කරන භව ගමනේ අරූප ධ්‍යාන අරූප භ්‍රම ලෝකේ උපදී. ඊට පස්සේ ඒ ආකින්චඤ්ඤායතනේ කියන එක කලවමේ තියෙන වෙලාවේ හෝ සමත වශයෙන් බලලා හෝ විපස්සනා වශයෙන් බලලා තේරුම් ගත්ත කෙනා ඊ ගාවට තියෙන නේව සංඥානා සංඥායතර යෑම පිළිබඳව කියනකොට කිස්කස් පැලෙන තර්කයක් මෙතන තියෙනවා. ඉතින් ඒ සඳහා මේ දේශකයන් වහන්සේගේ අරසාව පිනිස හොඳම දේ තමයි බුදුජානනාංශයේ දේශනා කරපු කොටසකින් පටන් අරගෙන සූත්‍රයකින් උද්දෘත අරගෙන කතා කරනකොට වැරදිලා තියෙන එක පිළිබඳ දෙන අර්ථකථන පමණයි. ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඒ සූත්‍ර සාරයට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වචන ඉදින්දා ජීවිතේ පාවිච්චි නැති වචන නිසා කවුරු හරි මේකට දෙන අර්ථකථන අර්ථකථන හරහා පරිවර්තන හරහා තමයි තේරුම් ගන්න වෙන්නේ. ඒ පරිවර්තනය කරනකොට කිසිම කෙනෙකුට 100% පරිවර්තනය කරන්න බෑ. මොකද මේ ලෝකෝත්තර පැත්තට කිට්ටු කරන ධර්ම. නැත්නම් අරූප ධර්ම. ඉතින් ඒක නිසා ආකින්චඤ්ඤායතනය කියන එක අපේ භවනා ක්‍රමයේ හැටියට සමත හෝ විපස්සනා වශයෙන් ගත්තොත් ඒ වෙලාවේ කිසිවක් නැහැ. කාමී නැහැ, කාම සංඥාව නැහැ, රූපේ නැහැ, රූප සංඥා නැහැ, එළෝ නැහැ, මෙලෝ නැහැ. අන්නේ වගේ තැනකට යනවා ගිහිල් වෙලා ඒක ඒ බව තේරුම් ගන්න තරම් එතන ඉස්පාසු වෙනවා. එතන ඉසුඹුලන්න වෙලාවක් හම්බ වෙනවා. එහෙම කෙනාට විතරයි මේක ස්පර්ශ කරයි කියලා මේකට සමවැදුණයි කියලා. දැන් මේක මම බුද්ධ විඳයි කියලා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රස්වාසය ඉවරලා ආස්වාසයට යන ඉස්සලා චිත්තක්ෂණයට හැම කෙනාම උතෙන්ට යනවා. ඒක අපිට අහුවෙන්නේ නැහැ. මොකද අපි ඒක තක්කු මුක්කු ඉන්න බලන්නේ. අපි ඒ කලබලේ බලන්නේ නිසා ඊගාවෙන හුස්ම ගන්න බලන මිසක් මේකේ කෙලවර බලන්නේ දැක්කත් හිඳාඩිලා. දැක්කත් අපි අන්ධබන්ද වෙනවා. මේ ආකින්චඤ්ඤායතනේ පුහුණු කරන එකන පළවෙනි හුස්ම ගෙවෙන තැනදීම අල්ලනවා මේක. දෙවෙනි හුස්ම එනකොට ඒක තහවුරු කරනවා. තුන්වෙනි හුස්ම එනකොට දැනගන්නවා මේ දෙක කලොත් හුස්ම ගත්තා. කවදාකවත් හුස්ම වෙනවකම් බැලුවේ නැහැ. බැලුවත් අක්කුමුක්කෝ තිබුණේ බයක් තිබුණේ කෙලෙසයක් තිබුණේ. මොනවත් නැහැ නේද? නිකන් ගංගේ ගහගෙන යන මිනිහට එල්ලෙන පිටුරු ගහක්වත් නැහැ ඊගාවට එන ප්‍රසවාසය නිසා පිටුරු ගහක් එනවා. දැන් බලනවා පිටුරු ගහ අල්ලන්නේ නැතුව ආශ්වාසයේ කෙලවරට මේ යන්න පළවෙනි දෙවෙනි හුස්මේ ඉඳලම බුදුම tempatuවක් එනවා. ඉතින් මේක මම මේ කියන අවස්ථාවටපත් වෙච්ච කෙනෙකුට තේරෙනවා මේකට ලෑස්තිලා යන මිනිහා ගොඩ. නැත්තම් අල්ලන්න පිටුරු ගහක්වත් නැතුණා කියන මනුස්සයා තක්කුමුක්ක වෙන්න පටන් අරගත්තොත් ඒක භාවනාවක් වෙන්නෙත් නැහැ, සතියක් වෙන්නෙත් නැහැ, වීර්යයක් වෙන්නෙත් නැහැ, සමාධියක් වෙන්නෙත් නැහැ, ප්‍රඥාවක් වෙන්නෙත් නැහැ. එයාට තමයි පුත්තජනය කියන්නේ. ඒක දකින්නකොට බීතිකාවකට එනවා. තනිකන් දෝෂයකට එනවා. බය වෙනවා. ඉතින් යා නළලේ පොට්ටු තියෙනවා. එහෙම නැත්නම් හඳුන් ගන්නවා. එහෙම නැත්නම් අරසක පිටින් දානවා. එහෙම නැත්නම් යන්ත්‍රයක් ගැට ගහ ගන්නවා. මේ අසරණ ගතිය. බය. මුළු මිනිස්සයා ඉන්නේම උදේ ඉඳලා හැන්ද වෙනකන් හුස්මයක් හුස්මක් පාසබයි. ඒ මොකද කවදා මේ හුස්ම කෙලවර දකීදෝ. දැක්කොත් මහා ව්‍යසනයක්. ඒ පෘථග්ජනය. සර්වඥාන්තිත දතින් මේ බලන්න කැමති දේ නැති දේ පෙන්නන්න සාරා සංකේ කල්පලක්ෂයක් පෙරුම් පුරලා අද්විජ්ජ වචනා බුද්ධා අමෝග වචනා ජිනා. ඕක බලිව නැති වුණාට දරුවෝක තියෙනවා. බලපං. මං ගැන විශ්වාස කළ බලපං. සතිය ගැන විශ්වාස කළ බලපං. සීල ගැන විශ්වාස කළ බලපං කිව්වට කායි ජීවිත ආසාව ඊට වඩා හුඟා බලනවා. පිස්සු ඇදී කියලා බයයි, අංශභාගයයි කියලා බයයි, ස්ට්‍රෝක් එකයි කියලා බයයි. ඉතින් ඒ නිසා ඒක නැතුව සංසාරේ හිටියත් සැපයි. ඔය දන්නේ නැති දෙයකට අත ගන්න කිලිවලා අනා ගන්නවට වැඩිය කියලා. සීක පුද්ගලයා ඔන්න ඔය කියන ජනමතයට බහු ජනමතයට ගරු කරන්නේ. එයා හිතනවා ස්ට්‍රෝක් එකක් වෙන්නේ ස්ට්‍රෝක් එකක් වෙන. ඩිමෙන්ෂියා යන්නේ ඩිමෙන්ෂියා වරෙන්. ගිඩිනස් වෙන්නේ ගිඩිනස් වලින් මේකද හුදකලාව කියන්නේ. මේකද විවේකේ කියන්නේ. මේකද විශ්‍රාම කියන්නේ. මට පුළුවන් මේකට යන්න සද්ධාවෙන් සතියෙන් සීලෙන් දිහා ලක්ෂ වාරයක් සද්දා උරගා බලන්න ඕනේ. සීල උරගා බලන්න ඕනේ. සතිය নানা ප්‍රකාර කලබල වෙලාවල් වල පාවිච්චි කරලා දැනගන්න ඕනේ. ආනේ ඒ ගතිය තමයි අපි මේ හැංගිලා කැලේකට වෙලා කරන්නේ. සමහර එක බයෙන් කරන්නේ පරාජිත මනසකින්. සමහරු ඒක අනේ හරි පැත්තට දාගන්න. බය නැති පැත්තට දාලා කරනවා. හුඟ දෙනෙක් අතරමැදේ. දෙලොක් අතර. ඉතින් ඔක්කොටම සුත වශයෙන් හෝ චින්තාමය වශයෙන් හෝ භාවනාමය වශයෙන් මේ බණ අදාළ වෙනවා. ඉතින් ඒ නිසා යම් කෙනෙක් හිතන්නේ ඒ විදිහට භාවනාවේදී තේරුම් ගන්නවා හදිස්සියේ ඉස්සලා තේරුම් ගන්න පස්සේ නෝ තේරෙනවා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තියෙන තැන ඉඳලා නැත්තන්ට යනවා. දන්නා තැන සිට නොදන්න තැනට යනවා. කියන්න පුළුවන් තැන ඉඳලා කියන්න බැරි තැනකට යනවා. සීමාවක් මරියාදාවක් තියෙන තැන ඉඳලා සීමාවක් මරියාදාවක් නැත්තන්ට යනවා. කරන තැනක ඉඳලා කෙරෙන තැනකට යනවා. ওই සම්පූර්ණ චක්‍රය වෙන්න දෙන්නෙම නෑ පෘථග්ජනය. ඒ අතරමැදි නැගිටලා හොදෝද මඩේ දානවා ආයතර දන්න තැනට එනවා කියන්න පුළුවන් තැනට එනවා කරන තැනට එනවා ඇවිල්ලි වෙලා Taman කෙරුමෙක් කරන්නෙක් අගමුල දන්න කෙනෙක් බවට පත් කරන්න හදනවා. නමුත් හැම ප්‍රයත්නයක් පාසම යාට තේරෙන අවසානයේ පරාජිතව නතර වෙන්නේ මට කරන්න බෑ කෙරෙන දෙයක් විස්තර කරන්න බෑ මේක බය දෙවන දෙයක්. ඒ නිසා කියවෙන්නේ කවදාකවත් කමඨාන් වර්තාවට ඕන. ඉතින් කමඨාන් වර්තාව කියන්නේ ඒ දේ තමයි යතුරු තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ. මේ මධ්‍යම ප්‍රදවචන ඔය බය වෙන තැන විශ්වාස කරලා කර්මස්ථානචාරවලට කියන්නේ. අන්නේ විශ්වාසුන් ගාක් වටිනවා sannivedanaya. මෙන්න මේ බයක් එනවා. මෙන්න මේ මට කරගන්න බැරි තැනක් එනවා. මං ඒකට නැගිටලා යනවා. ඇත්ත කාරිනවා. හයියෙන් හුස්ම ගන්නවා. මේ අපි ඔක්කොගම වෙන දෙයක්. කවදා හරි තමයි අතේරුම් අරගෙන යකෝ. මේ තමයි ඔය එන්න හදන්නේ ඔය කියන තැන මම මේකට මෙතෙක් කරපු අත්දැකීම් වල වැරදීම් වල කියන්න පුළුවන්. ගැම්මෙන් මම මේකට පොඩ්ඩක් මූණ දෙනවා කියලා එක දවසකට පුළුවන් වෙන්නේ චිත්තක්ෂණ කාලක් විතර තමයි එළියට දාන්න. දාන කොට සහලවල පිටිපස්සට එනවා ආචාර්ය. ආයෙසරයක් යන. ආයෙ පිටිපස්සට. ඕමම යනකොට යනකොට යාට තේරෙනවා මුකුත් වෙන්නේ නැහැ. අර බය විතරමයි ක්‍රියාත්මක වෙන්නේ. හරියට රම්බඩ පාස් වල වාහනයක් කරන යන මිනිස්සයා මීදුමට බය නතර වුණොත් මීදුම යනකම් කියලා හිත උදේ වෙනකම් ඉන්න පුළුවන් වාහනේ නතර කරන්න. යන්නේ නැහැ. මොකද අඩි හතරක් යන්න පුළුවන්. ওই හතර ගියට හැප්පෙන දෙයක් නැහැ. ඒ හතර යනකොට තව හතරක් යන්න පුළුවන්. ඉතින් ඉස්සරහින වාහනේත් එහෙම තමයි එන්නේ. එමේට හෝන් ගහගෙන එනවා. හම්බෙට පස් පැන්නට පස්සේ බලනකොට ඉන්න වලාකුලක් අස්සෙන් ගිල තිනා මේ මොකදෙන් කාර් එකට තුවාල වෙලා නැහැ. පේන්ට් එකවත් හීරලා නැහැ. බය වුණොත් යන්නෙත් නැහැ. අපේ මේ ජීවිතේට මුණ දෙල දෙන හැම දෙයකදීම අපිට පුදුමාකාර බයක්, සැකයක් සහ සංවේදනයේ පුදුම දුර්ලභමක් තියෙනවා. ඒ අර අවංකව හෙලි කරගන්න දන්නේ නැහැ. මොකද සත්‍යයට බයයි. දන්න දේ බොරු. දන්න දේ චපලයි. දන්න දේ වංචනිකයි. ඉතින් ඒ වුණත් කමක් නැහැ. වෞල් සත්‍ය බේරන ජාම් බේරගෙන ඉන්නවා. ඉතින් මේ න්‍යාසඤ්ඤායතනේ අකින්චඤ්ඤායතනට පුරුදු වෙනවයි කියලා කියන්නේ සදා මේ ඥාන විභාගීය සීදී නසා ගැනීම. Taman දන්න හැමදේම එළියට ඇදලා දාන්න ලෑස්ති. ඕක නැති වුණාට මට ඉන්න පුළුවන්. ඉතින් ඒකතාවකාලික වෙන එක තමයි වෙන්නේ හුස්ම කෙලවරේ. හුස්මක් හුස්මක් වාසා. නෑ ඒකටම බලන්න එමන්ස මොන්න තරම් පරිත්‍යාග සීලී ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලයෝ කියන හැඟීමේ භාවනා කරන්න ඕනේ. පිම්බීම හැකිලින් බැලුවත් පිම්බීම කෙල හැකිලිම කෙලවරක ප්‍රසිද්ධයි. ආනපාන බැලුවත් ප්‍රස්වාසී කෙලවරක ප්‍රසිද්ධයි. දකුණ තියෙනකොට වම ඉස්සෙනකොට ඔක ප්‍රසිද්ධයි. අපි කොයි එක කරන්න ගියත් ඊට ඉස්සලා ජවනිකාවේ හැමාරේ සිද්ධ වෙනවා. අපි ඒක දකින්න. ඒක වෙනම කතාවක්. බුදුරජාණන්සේ කියනවා දැක්කේ නැතුවට කමන්නේ මේක තියෙනවා. බලපියව. බලන්න තමයි මේ වරද්ද වරද්ද වරද්ද යන්නේ. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ අකින්චඤ්ඤායතන කියන කිසිවක් නැති දේ සියල්ලෙම ආඩ්‍ය වෙච්ච එකක් වගේ ඉන්න පුළුවන් තරම් සමතුලිත තැනක් හැබැයි මෙතෙක්කල් බීජිකා නිසා ගිහිලා තිබුණේ නැහැ. ගිහිල්ලාට පස්සේ හම්බ වෙන ලාභෙකුත් නැහැ. මොකුත් නැහැ නේද? විශ්වාසයක් ඇති වෙනවා ආස්වාස ප්‍රසවාසයේ සතිය මොනම ඉන්ද්‍රිය ධර්මයක්වත් නැහැ. ඉන්න පුළුවන්. මේක ආයතනය මේක සමතුලිතතාවයක්. බුදුම ආසාවක් එන්න පටන් ගන්නවා මේ සංසාරේ බය දන්න මිනිහට සංසාර බයෙන් ගැලවෙන්න පුළුවන් මනස තියෙනවා මේ අපි බදාගෙන කක්ක ගොඩක වැටලා ඉන්න වෙලාවේ මේ වගේ තැනක් මේ ජීවිතේම තියෙනවා ඒක උපරිම සැපේ තියෙන්නේ දන්නේ නැතිකම. ශීෂ්ත්‍ය අඳුරන්නේ නැතිකම මේකට ආත්මය බයයි, තණ්හාව බයයි, දිත්‍ය බයයි. එයා මෙතෙන්ට යන්න නම් తాවකාලිකව සංඥා තමාන දිට්ඨි තණ්හාමාන දිට්ඨි නැති මනසකින් යන්න එක ඉසල ඉසලනේ අත වැරද්දක් වෙලා. පය පෙරලා වැටලා. නමුත් නැවත නැවත කරනකොට කරනකොට මම පුරුදු වෙනවා. පුරුදුලා ඉන්නකොට එයාට තේරෙනවා මේ කිසිවක් නැත්තනක් තියෙනවා. ඉතින් යන්න ඉසල නැති වෙගෙන එන හැටි ගොරෝසු වෙලා සියුම් වෙලා අතිසියුම් වෙන හැටි ඊට පස්සේ ඒක ඉවරේකුත් තියෙනවා ආය අල්ලන්න පුළුවන් දෙයක් මතුවෙනවා අන්නේ අතරමැද කෑල්ලේ මුලක් මැදක් අගක් තියෙනවා අන්නේ මුලැමැදාග දක්වනකොට යාට පේනවා මේකට ආස වුණාට මේකේ ඉන්න බෑ. ආවොත් ගන්න පුළුවන්. දැනගන්න පුළුවන්. හැබැයි මේක නතර කරන්න බෑ. මොකද 100%ක්ම හේතුඵල ධර්මයක්. ආවොත් හොඳයි, නාවොත් හොඳයි. හැබැයි මේ ආවොත් කියලා බය වෙන මනුස්සයට නාවොත් කියලා මේ සතුට වෙන මනුස්සයට මේකට ස්වභාවයෙන් ඇති වෙන්න දෙන්න බෑ. ස්වභාවික ඒ ඒ තරංගෙට යන්න දෙන්න බෑ අතරමැදි ඇඟිලි ගන්න. ඇඟිලි ගහන්නෙම තණ්හාවෙන්, ඇඟිලි ගහන්නෙම මාන්නෙන්, ඇඟිලි ගහන්නෙම දිටියෙන්. නමුත් සීක පුද්ගලයේ වගේ අඩුම ගානේ තණ්හා දිටි දෙක දැන් අඩු වෙලානේ. මේ තණ්හා දිටි දෙක දිටිය සෝවාන් වෙනකොට අඩු වෙනවා. තණ්හා කියන එක සකදා අනාගම වෙනකොට අඩු වෙනවා. මාන්නේ තියෙනවා. ඉතින් සර තුන් පැත්තකින් පහුරු අල්ලන්නේ නෑ යා. එයා අල්ලන්නේ එක ඇඟිල්ලකින් දෙකකින්. ඇඟිලි තුනෙන් අල්ලන්න බෑ. තුන නැත්තම් අහුවෙන්නේ නෑ. ඉතින් යාට තේරෙනවා තාම පුරුද්දට අල්ලනවා අහුවෙන්නේ නැහැ කියලා. අන්න එහෙම කෙනෙකුට තේරෙන පටන් ගන්නවා මෙහෙම නේ අල්ලන්නේ නැති වෙන්න උත්සාහ කරන්න කියලා. ඇඟිලි දෙකෙන් අල්ලන්න හදනවට වැඩිය තනි ඇඟිල්ලෙන් අල්ලනවට වැඩිය අල්ලන්නේ නැති වෙන්න උත්සාහ කරනවා කියන තමයි යායෝනිසමස්කාරය යෝනිසමස්කාරට පයින්නවා කියලා කියන්නේ. ඒතකොට කාය ජීවිතේ নিরপেক্ষ වෙන්න ඕන. එතික් තමන් කරපු නොකරපු විදිහේ සෙල්ලක්කාරකමක් කරනවා. හැබැයි නොකරපු එකක් බව දන්න. නොකරපු ශේෂ්ඨ බව දන්න. මේක විනිවිද වටිනාකම මේක තව කෙනෙකුට කියන්න පුළුවන්කම. දේශනා කරන්න පුළුවන්. ඒතකොට තමයි මේකේ අයිති අපිට ලැබෙන්නේ. ඉතින් ඒ දේශනා කරන්න නැතුව ඉස්සලා අපි කරනවා. ඒත් අත්තරද්දා කියලා ලැජ්ජාවක් කියලා අත්ත මේ හදිසිය නිකන් ඇඟේම වමනේ ගියා වාගේ, බඩ ගියා වාගේ ලැජ්ජා වෙනවා. පස්සේ තේරුම් ගන්නවා නෑ ඒකත් මේ වෙන දෙයක්. ඒක ගැඹුරු ධර්ම කියලා ඕක තමයි බුදුහාම හෙලි කළේ තියෙන්නේ. අපිට භාෂාව දන්නේ. අපි හෙලිකේතු තැන දන්නේ, හෙලිකේතු පුද්ගලයා දන්නේ. හෙලි කෙරුවොත් හෙලි කරන්න කරන්න ලාභයි. අන්න එහෙම ඉන්නකොට තේිනවා මේක කිසිම සංඥාවක් නැන්නේ අකිංචන. අකිංචන කිව්වම සංඥා විතරක් නෙවෙයි. රූප විතන සංඥා සංකාර විඥාන තුනේම తాවකාලික නැතිවීමක් වෙන්නේ. ඒක වාසනාවක් ඒක භවනායේ දියුණුවක් ඒක සමතුලිතනක් කියලා තේරුම් ගන්න පොත්පත්වල ලියන්න බෑ මොකද ව්‍යාකරණයට අහු වෙන්නේ නැහැ. නමුත් ආලකාරාම දැනගෙන හිටියා. උගන්වලා තිබ්බා. සිද්ධාර්ථ තාපසයා ගිහිල්ලා ඉගෙනත් ගත්තා. මේ ශේෂ්ත්‍රය කොහෙද තියෙන්නේ මේක? කවුරුත් දන්නේ එතකොට ඉන්න කෙනෙකුට හිතෙනවා ඒතන් සන්තන් ඒතන් පණීතන් ක්‍රමයට මේට හොඳයි සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වේ. ඒකේ වෙන්නේ ස්වභාවිකයි. කියලා ආකින් සංඥා ඉඳලා නේව සංඥානා සංඥායතනෙට යනවා ඊටාම සියුම්. හැබැයි මේ ආකින් සංඥායතනේ ඉඳලා ආකින් සංඥායතනේ සමාදන් නොවි මේක මගේ මේක මම මේක මගේ ආත්මය කරන ආයතනයක් නොකර එතන විපස්සනා කරුවත් නිවනට පාර කෙලිම තියෙනවා. නමුත් මෙයා මේ උපයා ගන්න ලද අකින්චඤ්ඤ ආයතනෙට ආයතනයක් කරගත්තොත් ඒකට ප්‍රේම කරන්න ඉඩ තියෙනවා. නිකාන්තියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් එයාට ඒ නිකාන්තිය අඩු කරන ක්‍රමය තමයි ආකින්චඤ්ඤා ඉඳලා නේව සංඥානා සංඥායතට යන්න පුළුවන්. ගියාට පස්සේ අර පේනවා සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති. ඒ කියන්නේ සංඥාවක් එනකොට එයා දන්නවා සංඥා නැතිකමේ කෙලවර. සංඥාවල් නැතිකොට දන්නවා සංඥා ඇතිකමේ කෙලවර. මේ දෙක එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. අන්න එතෙන්දි තේරෙනවා මගේ හිත යටින් හීන් නූලෙන් අනුසේ වශයෙන් එක්ක සංඥා වලට කැමති සංඥා නැති එකට විරුද්ධයි. දැන් සංඥා නැති එකට කැමති සංඥා ඇති එකට විරුද්ධයි. මේ දේ තියෙනවා නම් එතන ආතතියක් තියෙනවා. මේ දේ තියෙනවා නම් එතන මේ අසහනයක් තියෙනවා. මේ දේ තියෙනවා නම් භාවනා දිගට යන්න ඕනේ. ඒ නිසා යාට සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති කියන මේ නීව සංඥා නාසඤ්ඤායතනය කියන ආයතනයට ගිහිල්ලා මේක ධර්මතාවයක් මෙතන තියෙන්නේ. උඹට සතුටු වෙන්නවත් කනගාටු වෙන්නවත් දෙයක් මේකේ නෑ. ඒ නිසා මේකට පුරුදු කරනවා නම් සීක කියලා කියනවා. ඒ தත්ත්වයට පුරුදු කරනකොට එයා සීක ලක්ෂ කෝටි වාරයක් කරන්න. මොකද සංඥා නැතුව ඉන්නකොට හීන දඩි දාන. <gasps> ගෑවෙනවා. ආයි සංඥා එනකොට අම්මා හොඳයි කියන හැබැයි ඒක කෙලෙසක් බව තේරෙනවා. ඉතින් මේ දෙක අතරේ දෙකට සමහිත කියන නොසලෙන හිත කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නමක් වශයෙන් දීලා තියෙන පරියායක් වශයෙන් දීලා තියෙන අන්ත දෙකේ නොසලෙන ගතිය. බයට මේ ලාභයට පාඩුවට සැපට දුකට හොඳට නරකට සැලෙන්නේ නැති ගතියදී තමයි සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති කියන මට්ටමට ආවට පස්සේ මේක උඹට අයිති එකක් නෙවෙයි. මේ අහස තියෙනවා මොකුත් නැතුව ඉඳපු ගම බලාකුලක් එනවා යනවා. සංඥාවක් ඇවිල්ලා අලා ආහසයි වලාකුළු අතර සම්බන්ධයක් නැහැ. මේ දෙක වැඩ පිළිවෙල දෙකක්. මේ ඉන වලාකුළු සුදු වලාකුළුද්ද කැටිති වලාකුළුද්ද වැහි වලාකුළුද්ද කියලා කනගාට පස්සාත්තාප වෙනවනම් වලාකුළුන් යට ඉන්න අමනියෝ විතරයි කරන්නේ වලාකුළුට උඩ ගිය කට්ටිය ගණන් ගන්නෑ ඔක. ගණන් ගන්න දෙයක් නැහැ නේ. පාසලට වැහපාමුකෝ. බලාගුළු තියෙනවා පල්ලේ අයව වේන්නේත් නෑ උඩ පැත්ත. උඩ පැත්තේ ලස්සන රිදී රේඛාවක් මේ මේ පළසක් වගේ පේන්නේ. ඒ මොකද ඉරේලිය වැටලා තියෙන උඩ පැත්තට. යඩ පැත්තේ තමයි වලාකුළු වල තියෙන සුලි සුලං කැටිති වලා තේරම තියෙන්නේ. ඉතින් ඒ නිසා කියනවා සතිපාසලේ සති ගේම් එකක් විදිහට ඔයාගේ හිත නරක වෙලා තියෙන වෙලාවේ ඒ නරක හිත කියන වලාකුළුට පොඩ උඩ ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා හිත එහෙම තියෙනවා. මොකුත් වෙලා නැහැ. අර ඒ වෙලාවේ පොඩි අඳුරු වලාවක් ඇවිල්ලා හඳ වැහුණට හඳ නැති වෙන්නේ නැහැ ළමයා. බලාගොල්ල අහස වැරුණට අහස නැති වෙන්නේ නැහැ. ඔය පොඩ්ඩක් බලාගොල්ල ඉඳලා බලපන්. ওই මින්නේරි වැව හදලා තියෙන්නේ ඒ මේ දාන දෙනකොට ඉතින් අපිත් ඔක වෙනවනේ දාන කණ්ඩායම දාන ගෙනලා බෙදනකොටම 10යි 11යි 55යි බෙදා ගන්න වෙලාවක් නැහැ. වළඳා ගන්න වෙලාවක් නැහැ. අර ගොල්ලෝ ඇවිල්ලා අතපය හොදලා කකුල් දෙක හොදලා කට හොදලා ඔක්කොම කරලා පිඟානට බාන්න බෙදනකොට 11යි 55යි. අනේ කියනවා මේ පුතා රටේ ඉඳලා එනවා පොඩ්ඩක් ඉන්න ස්වාමීන් වහන්සේ දැම්ම වළඳන්න එපා. මේව කරන්න බිදී හාමුදුරුවෝ බලහිනවා ඉන්න ඕන්න වළඳන්න වෙලාවක් නැහැ. දානේ ඔක්කොම හරි. ඒක වගේ ඉන්න වෙලාවක ඒක රහතන් වහන්සේ තියෙන ඇත්තටම ඉරමුදුන් වෙලා නැහැ. හුදටම බලාපොරොත්තු. ඊයාම්දුර කරන්නේ මේ මේ වැලියටයක් අරගෙන ගලක් කරන ගහනවා. ඒ ගහන හිලේ බලාකුළු අසෙන් හිලක් හැදෙනවා කියලා. ඒක සාමාන්‍ය වෙන දෙයක් නෙවෙයි. එතකොට සූර්ය කදම්බයක් වැටෙනවා. ඒ සූර්ය කදම්බේ පේනව මුදුන් වෙලා නැහැ කියලා. සංඝයාට කියන කතා කරලා බය වෙන්න එපා. ඉරමුදුන් වෙලා නැහැ වලඩන්නේ කියලා. මිනිහිරු කියලා කියන්නේ මිනි කියලා කියන්නේ මැණික් කියලා කියන්නේ වැලි කැටේට හිරු මැණික් කැටේ ගලක් ගහලා ඒකෙන් සූර්ය කදම්බයක් අරගෙන පෙන්ලා දෙන වැඩේ. වලාකුලක් ඇවිල්ලා තිබුණාට උඩ ඉර පායලා තියෙනවා. මේක බලන්න බෑ පෘථජ්ජනිය ඉන්නේ වලාකුල යට. ඒ යාට අන්ධකාරය වරුසාවයි සුනාමි තුලිසුලා. ඉන ගහච්ච සෝම් පිටන වගේ මූණ තියන අඬාගෙන ඉන්නවා මේ වලාකුලට බයලා. මේ වලාකුල උඩට ගියාම මොකක්ද? තබ්බයි හයහතකින් මං එතන ඉන්නේ. රුටි ගියාට පස්සේ මට වෙන ඕන නිසන්වනේ කට්ටිය ඔන්න වැඩ කරන මම ඉන්නේ 33000 කුඩි. ඒකට මට පැසත් එකයි වැව්වත් එකයි මේ කොයි රටේ දන්නෙත් නැහැ, වෙලාව දන්නෙත් නැහැ, දේශීමව දන්නෙත් නැහැ. ඔය යනවා. ඒ රහතුන් වැඩිම ගාසේ ප්ලේන් එක කැඩුනනේ. ඕන්න හෝම්බේ. ඉතින් ඒ ටික පන්න ගන්න බැරි වුණොත් අපි මූඩ් එකට යට වෙන හැටි, සංඥාවට යට වෙන හැටි සංඥා නැති වෙලාවේ තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ සංඥා තිබුණත් ගණන් නොගැනීම හරහා තේරුම් ගන්න පුළුවන් එකට අපි කියනවා නේව සංඥා නා සංඥායතන. සංඥා ඇත්තේත් නැති නැත්තේත් තනිය තියෙනවා තියෙනවා තමයි තියෙන්නේ සංඥා වගේක් මේ සංඥා කියන්නේ හිතලුවක්ද ප්‍රත්‍යක්ෂයක්ද දන්නේ බලාකුලක් බවට පත්ුනේ නැතුවට ජලයේ නිතරම ජල වාෂ්ප ආකාශයේ තියෙනවා. කැටි වුණාට පස්සේ කුල කියලා කියනවා. බලාකුල නැතුණත් ආකාශේ කාන්තාරයක වුණත් වාතයේ ජලාංශු තියෙනවා. කැටි වුණාට පස්සේ වලාකුවක් ඇති කරන්න පුළුවන්. වලාකුලක් ඇති කරන්න පුළුවන් නැත්තම් තියෙනවා. ඒ වගේ අපේ හිතේ සංඥා පාවෙනවා. මේ පාවෙන සංඥා වලට අපි නංව නම් දීගෙන කතන්දර හදාගෙන ඉතින් වැලි සෙල්ලම් කර කර ඉන්නවා. එතකොට මේ මේකට මුල් වෙච්ච දේ හිතින් හිතින් හිතාගත්ත හිතලුවක්ද නැත්නම් ඇත්තම දෙයක්ද කියන එක සම්නි ක්‍රම විහිළුවක් බවට පත් වෙන තැන තමයි ඔය සංඥා කියලා කියන්නේ. එහෙනම් ඒක ලෝකේ කියන්නේ හීනයක් මිරිගුවක්. එහෙම නැත්නම් ලීලාවක්. රටින් රට වෙනස් වෙන එකක්. ඒක අල්ලගෙන මේ දඟලන්නේ මේ. සංඥා නේව සංඥා නාසඤ්ඤාට ගේ කරනවා දන්නවා ඒව මුකුත් නැත්තනක් තියෙනවා. තිබුණත් තියෙන්නේ හොල්මනක් විතරයි. ඉතින් හිතාගත්ත එක විතරයි ඕකට පෙට්‍රල් පුච්චන්න ඕනද, හිතරතර ගන්න ඕනද, අනුණ්ඩ තෝතෝ වරපල කියලා බනින්න ඕනද, මේකේ හොඳ නරක මනින්න ඕනද, මේකේ හරි වැරදි බලන්න ඕනද, මේකේ සදාචාරයක් තියෙනවා. සංඥාවේ සදාචාරයක් තියෙනවා. සංඥාවේ සදාචාර නැහැ. බුදු බුදුජානන්සේ සඳහන් කරන හීනෙන් මොන අපරාධයක් කෙරුවත් අකුසලයක් වෙන තරම් හිත නැහැ. හීනෙන් වෙන දේවල් අකුසලයක් කරන තරම් හිත නැහැ. ඒ නිසා සංඥා මට්ටමේදී ඔය අපිට පුළුවන් පැහැදිලිව මේ ලෝකේ තියෙන සදාචාරය හදාගත්ත දෙයක් බවත් සංඥාවට යට වෙන ලෝකයට සදාචාරය බලපාන බවත් නීතිය බලපාන බවත් සංඥාවක් බව දන්න කෙනාට බලපාලා හිරේ දැම්මත් ප්‍රශ්නයක් නැහැ. කතාද බඳිනවා කියන්නේ හිරේ කියන එක. වැරද්දක් කරලා හිරේ ගියත් හිරේ. අපි විහිං කැලේට ගියත් හිරේ. ওই තුනම එකයි භාවනා කරන එක. භාවනා කරපු නැති කෙනාට ඕවා මහ විශාල දේවල්. ඒ නිසා මේ සංඥා සංඥා නොවන දේ, සංඥා ඇති නැති බව කියන මේ නීව සංඥා නාසඤ්ඤායතනය කිසිත් නැති தත්තරත් වඩා සියුම් කියලා පෙන්ලා දෙනවා සරුවටන්ත. හැබැයි නීව සංඥා නාසඤ්ඤායතනයේ යම් ආශාවක් තිබුණා නම් ඊට වැඩිය සියුම් ආශාවක් අකින්චඤ්ඤායතන තියෙනට වැඩිය සියුම් ආසාවක් නැහැ සංඥා නාසඤ්ඤායතන තියෙන්න පුළුවන්. හැබැයි අරට වැඩිය බන්ධනේ අඩුයි. අරට වැඩිය දියුණුයි. ඉතින් මේ නිසා ඒ ආනන්ද සප්පයි සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුජානකෙන් අහනවා ස්වාමීන් යම් කිසි කෙනෙක් මේ සාසියුම් කිසිත් නැති අකින්චඤ්ඤායතනේ ඉඳලා ඇත්තේත් නැති නැත්තේත් නැති එන හරියක් ඉන්නේ සංඥා විතරයි යෝග ගණන් ගන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්න නිව සංඥානා සංඥායතන ගියාට පස්සේ අනිවාර්යයෙන් නිවන් දකින්නවා කියලා. මොකද රූප ධ්‍යානවල අවසානයි. බුදුන් කියන කිසිවෙක් නිවන් දකි කිසිවෙක් නිවන් නොදකි. එතකොට බුදුන් වහන්සේ ආනන්දහම දුහන සාස මිච්ඡර සියුම් වුණාට පස්සේ ඇයි කිසිවෙක් නිවන් දකින්නේ ඇයි කිසිවෙක් නිවන් නොදකින්නේ මේ උපයන ලද නේව සංඥා නාසයන්සිත ආයතනයක් කරන ඒකට බැහැගෙන මම මේකයි උපදුවේ කියලා ඒකට ආයතන අයිතිවාසිකම කියන්න ගත්තොත් නිවන් දකින්නේ නැහැ මේක මේ ආකින්චඤ්ඤායතනේ අයින් කරගන්න ගත්ත උපමාවක් විතරයි ඊට වැඩිය assume තනක් කියලා ඒකට බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අන්ත දෙක අතහැරලා හම්බෙන මේ මධ්‍යම දෙයටත් බැඳෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් නිවනට දොර යනවා. ඒ தત્ත්වයේ අකින්චඤ්ඤායතනෙ තියෙනවා විඥානං ඡායතනෙ තියෙනවා ආකාසානං ඡායතනෙ තියෙනවා ඊට පස්සේ රූප ධානය හතරෙමක් තියෙනවා ධානය එකක්වත් නැතුවමත් තියෙනවා. ඒ නිසා විපස්සනා කරන කෙනාට ඔවා ගියත් ඔවා අතහරින්න තියෙන බව දන්න නිසා ලැබුණයි කියලා සතුටක් ඕන ලැබුණයි කියලා හසුරන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඒ ධ්‍යානට සමවදින්නෙත් නෑ. මොකද සමවැදුනොත් නිවන් අවස්ථාව නැති වෙනවා. එයා ඊට පස්සේ ඊගා භවයේ අකින්චඤ්ඤායත අදාළ බ්‍රහ්ම ලෝකේ උපදිනවා. අකින්චඤ්ඤායතේ ලබල ඒක පිට ඉඳලා බලලා මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි, මේ හිතේ ස්වභාවයක්. ওই ළඟ තියෙන අකින්චඤ්ඤායත, ওই ළඟ තියෙන විඥානං ඡායතනේ, ওই ළඟ තියෙන අකසංජය කොයි එකටවත් යන්නේ නැතුව මේකට වැඩිය මේක හොඳයි. ඒක වෙනම කතාවක්. නමුත් අයිතිවාසිකම් නොකර ඉන්නවා නොකිය ඉන්නවා කියන එකට අනුපායෝ අනපායෝ අනදිගතෝ විමරියාදිගතේන චේතසා විහෙරති කියලා ඕකට රිංග ගන්න එපා. ඕක මම කියා ගන්න එපා. ඕක සීමා කරගෙන ඉන්න එපා. ඔකට බෑ ගන්න එපා. රිංග ගියදින්න එපා. ඒකම තමයි කාම ලෝකේ ඉඳලා කාම සංඥාට යනකොට ගී ගියා දාන කොටත් කරන්නේ ඒකම තමයි. තමන්ගේම ගෑණි තමයි, තමන්ගේම වස්තුව තමයි, තමන්ගේ නිශ්චල චංචල දේවල් තමයි. ඒක තිබුණට తాවකාලිකව අතහරින්න. පැවිදෝ ඉස්සර අතාරිනවා. ඒව තියෙනවා. ඒව තාමත් අපිට නෑදෑකම් කියලා කතා කරනවා. නමුත් අපි අතහැරලා ඉන්නේ. ඊට පස්සේ කාම සංඥාවත් ආයෙනවා. අපි ඇත්ත එක වහගත්තත් නීවරණ අපි කරා එනවා. අපි කියනවා නීවරණ වලට ඔය හිතියට ගමන්නේ හැබැයි අපේ නෙවෙයි. මගේ නෙවෙයි. ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඒක යනකොට අපි ඒකට ආනාපානෙ ගන්න. ආනාපානෙ දාලා නීවරණ ටික අයින් ඊට පස්සේ කියනවා ආනාපාන කතා කරලා බොය මේ දෙකම අයින් කරන ඔබ ගත්තට උඹ මගේ නෙවෙයි. ඔබ මම නෙවෙයි. ඔබ මගේ ආත්මෙ නෙවෙයි. ඒතර ආනාපානෙත් ගෙවිලා ගිහලා සංඥාව බාටපත් වෙනවා. ඊට පස්සේ කියනවා ගොරෝසු ආනාපානෙට සංඥාව හොඳයි. රූප සංඥා හැබැයි හොඳට මතක තියාගනි. සීතාවෙනි ඔබ හැඩරුව ඇති බව. දිවි හිමියෙන් පතිවත සුරකින බව. දනිමි මමත් ඔබ දත යුතුය බව ඔබේ සෙනෙහස මට ඕනෑ නැති බව. බොහොම ලස්සනයි. බොහොම ප්‍රතිඋත්තාර කියනවා. ඔබව ගත්තේ මම මෙයාගෙන් හොරකම් කරලා. හැබැයි මතක තියාගන්න තෝ මට ඕනේ නැහැ. මම ඔබ දිනාගත්තා. ඔබ ලස්සනයි. ඔබ වාචිකතාව වෙනවා නම් ඔබ දැනගනින් මම ඔබ ගැන දන්නේ ওই තුන. ඔබත් දැනගනින් මට ඔබ ඕනේ නැහැ. ඔබ සෙනෙහස මට ඕනේ නැති බව. එහෙම නැත්තම් කියනවා රන් මිනිමුතු වල මගේ හිත නැහැ. ඇලි දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නැහැ. රන් මිනිමුතුනේ මාව සනසන්න බෑ. ඔක්කොම මයි ළඟ තියෙනවා. හැබැයි උඹලා දැනගනින්න රන් මිනිමුතු තොපෙන් මම නැලවෙන්නේ නැහැ. ඇලිදොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නැහැ. ඉන්නේ ඇලිදොලේ ගංගාවේ. අනිත් වගේ සියල්ල උපේලා අර උදේ විසි කරන කුණුකල පිටක් වගේ සීතා වෙනරුව ඔබ හැඩරුව ඇති බව. දිවිමයෙන් පතිවත සොරගෙන බව. ධනෙමි මම තී දත යුතු මේ බව දැන ගිය තී. උඹේ සෙනෙහස මට ඕනේ නෑ. මම මේ කෙරුවේ උඹ මිනිහට ගහන්න ඕනකමට. බේරෙද්ද උසලා බලන්න මට ඕන කමක් නැහැ. සීතාවට පුදුමාකාර මේ මානසික තත්ත්වයක් තිබුණා. මොකද ඒ රජුරෝ සම්පූර්ණ අරසාව දීලා පතිවතර සුරකෙන කාන්තාවට දෙන්නේ ඔක්කොම අරසාව දුන්නා. හැබැයි මේ රාම ලක්ෂ්මණ මුළු ඉන්දියාවම පෙරදයි. මුළු ඉන්දියාවම සරණට එනවා. දැන් සීතාව දන්නවා රාම මේ රාවණ රජුරෝ කියලා කියන්නේ ලෝකෙට රජුරෝ පුදුමාකාර ආඩ්‍යයි කුවේර කෙනෙක් මාව ගෙනාවා. ගෙනාවේ සෙල්ලමට මනුස්සයාට ඉඟි කරන්න. නමුත් මේ ගෑණි ඕනේ නැහැ. ගෑණි ඕනේ නැහැ. ඊට පස්සේ ඉන්දියාව කඩාගෙන එනවා හනුමලව්ව ඇවිල්ලා ගහලා මේක විනාශ කළා පුච්චලා දාලා අපව ගෙනියනවා ගෙනිච්චත් ඉන්දියාව පරාදයි මොකද රාවණ රජු රෝසීතට අත තිබ්බේ නෑ කීතට අත තිබ්බනම් රාවණ රජු තුච්චයි බලු වෙනවා. මේ ගෑණියෙකුට යට උනේ කියලා ගෑණියෙකුට යට උනේ නෑ. සීතාවනි ඔබ හැදරුව ඇති බව. දිවිහිමියෙන් පතිවත සුලගෙන බව. දනිමි මමත්. ඒ දැනගෙනමයි ඔබ ගෙනාවේ. නමුත් දැන ගියති උඹේ තේනියස මට ඕනේ නෑ. අන්න ඒ වගේ මේ උපේන ලද අකින්චඤ්ඤායතනේ උපේන ලද නේව සංඥායස කියන්නේ උඹලා බොහොම උතුම් දේවල්. අපි එන්නේ ඉස්සලා බුදුහාමරේ ඉන්නේ ඉස්සලා බමුණ බහාලුවට සැලකුවා. මුත් උඹ දැනගනින් ආකින් ඡායන්තනේ. උඹ දැනගනින් නේව සංඥා නාසඤ්ඤායතනේ උඹේ සෙනෙහස මට ඕනේ නෑ. මම උඹ පාවිච්චි කරන්නේ බුලත් ඉරට ගන්න උණු ටිකක් වගේ. ගත්ත කියලා ගැව්වා. ඕක ගත්තා කියලා උටුන්නට දාගෙන උඹට ආකාච අකේත ආකාචානංචය දෙනවා මට විඥානංචය දෙනවා මට නේව සංඥායස කියලා පොඩො පෙන පුම්බන්න ඕන කමන්නේ. නිසා ආනන්ද රාජ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ආකින්චඤ්ඤායතන ඊටාම සියුම්. ආකින්චඤ්ඤායතනත් වැඩි සියුම් නේව සංඥා නාසඤ්ඤායතන. ඒත් ඒක ලැබුවා කියලා සියුම් නිකාන්තයක් නිකාන්ත විඥානයක් තියෙන පුරේතර විඥානේ ඒ සියුම් බැඳීමට බැඳිනවා. එතකොට එයා කාමයේ අතහැරලා කාම සංඥාව අතහැරලා රූපේ අතහැරලා රූප සංඥාවේ බැඳිලා. ඒත් නිවන් නොදකින්න ඉඩ තියෙනවා. එතන දක්වා එන අට පොළේදිම ਸਰවඥාන්සේ සඳහන් කරනවා කාමයේක එක ක්‍රීඩා කරත් කාමයට බැඳිලා නැතුව ඉන්නවනම් නිවන් දකින්න පුළුවන්. කාම සංඥාවේ ඉන්න ගමන් කාම සංඥාවට බැඳිලා නැත්නම් එතන නිවන් දකින්න පුළුවන්. රූපේ ඉන්න ගමන් රූපයට බැඳිලා නැත්නම් ඒත් නිවන් දකින්න පුළුවන්. අරූපේ ඉන්නකොට අරූපයට බැඳිලා නැත්නම් ඒත් නිවන් දකින්න පුළුවන්. නමුත් ਸਰවඥාන්සික යුතුයකම තමයි ලෝකයේ ඉන්න සියලුම චරිතවලට දේශනා විලාස වශයෙන් රූපායතන රූප ධාන අරූප ධාන අරගෙන යනවා. ඉතින් ඒ නිසා දන්නේ නැති මිනිස්සු හිතුවා මේ රූප අරූප ධානය ලබන්න ඕනේ නිවන් දකින්න. නමුත් හැම තැනදීම සරුවත්යන් සඳහන් කරන මේවා සංදිස්ථාන. ඒ හැම සංදිස්ථාන මේක උපේලා ඒකට බැඳීමක් ඇති කරගත්තේ නැත්නම් කෙලින්ම නිවන් ලබනවා. බැඳීමක් ඇති වුණොත් එයා මේ බැඳීමටදී සියුම් බැඳීමකට කියලා මේක අතාරිනවා. ඊට වැඩි සිංහට කියලා මේක අතන අයින් කළ ගියත් අන්තිමේදීත් අතාරින්න වෙයි. ඉතින් ඒක නිසා ඒ ඥානන්ද සෝංශය කියනවා කෙහෙල් ගහක් අරගෙන ඒ කෙහෙල් ගහේ මදයක් නැති බව, හරයක් නැති බව, පතුරෙන් පතුර ගලව ගලව ගලව ගලව ගලව ගලව කනකොට මාස ගාණක් පරිශන කරන්න පුළුවන්. ඒ වෙනේ හොඳට කැපෙන කටුවකින් ගැහුවනම් මැදින්කට එකක් ගහලා බෙද මේක පතුරන්නේ මැද නැහැ. පතුරු ගහක බලන්න දෙයක් නැහැ මේකේ මදයක් නැහැ. ලස්සනයි ගහ. බොහොම කෙලින් තියෙනවා. මදයක් නැහැ කියලා. ඒ නිසා ඥානවන්තයා මේක මැදින් කපලා කියන ඔබට ඕන්න පතුරු ගහලා බලපන්. ඕන්න පේනවනේ පතුරු ගන්න. දෙයක් නැහැ කියලා. අර මනුස්සයගේ නෙහුනට උඩ කැල්ලේ යට කැල්ලේ තියෙනවද නැහැ. ඉතින් යා පතුරු ගන්න. මම පතුරු ගහලා කියනවා මම පතුරු ගහලා බලලා කිව්වේ තමසගෙන මම ඕක තමයි කිව්වේ උඹ තාම ඔය බටේ බලලා එනකොට මම වැඩේ කරලා ඉවරයි ඔය පිටරට වලින් වැඩ කරන මිනිස්සු එක එකක් ඉගෙන ගන්නවා මෙහෙන් යන්නේ උන් ඒ විශ්වවිද්‍යාලයට බූදල් වියදම් කරලා විදම් කරනවා ඉගෙන ගන්න උට අවුරුදු 5ක් යනවා PhD එක ගහලා එළියට එන උට අරුව අතට gadol gadol බඳින්න ඉගෙන ගෙවල් හදලා අරුවට වැඩි මෝ පොතක් දැන් ඌ දන්නේ මේසන් නැන්දයි gadol අවුරුදු 5 වැඩ කරනකොට PhD 5ක සල්ලි හම්බ කරන්න පුළුවන් අර මනුස්සයල මෙයාගෙන් තමයි ගේ ගන්න ඕනේ. අරු හම්බ කරපු සේරම දෙන්න ඕනේ gadul දවුන් දෙනකන්. ඌ අතේ රස්සාව දන්නේ. අපේ අයියලා ගිහිල්ලා අර විශ්වවිද්‍යාලේ ඉන්නකම් කුඩු ගහලා ඥානුපස්සේ ගිහිල්ලා ඒඩ්ස් හදාගෙන මානසික රෝග හදාගෙන පිස්සු ගෙලිනවා. ඒ රටවලින් එක එකත් ඉගෙන ගන්න. ඇමරිකාවේ එන්නේ එන්නේ ජල යාතික වියදමෙන් අධ්‍යාපන දෙන ගාන අඩු කරලා තිනු. ඕන්න සල්ලි ඉගෙන ගනිලා. පිටරට මිනිසුන්ට කියනවා අපේ විශ්වවිද්‍යාලයට આવොත් ඕන තැනක රසාවක් දෙන්න පුළුවන්. මෙන්න විශ්වවිද්‍යාලේ මෙන්න ඩිග්‍රී නම අපේ කට්ටිය බූදල් වියදම් කරන යනවා. ගියාට පස්සේ වෙනකද මලයි අසන අතනී පේනවා අරුන්ට. පේනවනේ බොරුව ගෙනියන්නේ කියලා. තන්නේ කර බොරුව තියෙන සෝබනේ. ඊට පස්සේ අවුරුදු පහ ගිහිල්ලා එනකොට අර මේසන් වැඩ කරපුවා ඊට වැඩි හම්බ කරලා. මොකද රස්සාවට කියන්නේ සාතිකය බලන්නේ කොහෙද වැඩ කරලා තියෙන්නේ කොහෙද හම්බෙලා තියෙන්නේ යාට පෙන්වන්න ඕනේ ප්‍රායෝගික දේ. ඉතින් වුණත් අපේ මිනිස්සු තාමත් කියනවා විශ්වවිද්‍යාලයනේ වටිනවා. උපාධිය වටිනවා කියලා. වටිනවා. මොකද නැත්තේ? <laughs> වටිනවා. ඉතින් ගිහිල්ලා තතේ රස්සාව ඉගෙන ගන්න. අරු අවුරුදු 5කට පස්සේ ගිහිල්ලා මේෂන් කෙනෙක් කරද්දී දැන් වැඩි කරන්න වැඩ කරන්න. බෑනිම කරන්න. කෙරෙන්නේ ඩිග්‍රී නැති එකට පුළුවන් කියලා ඕන කෙනෙක් අරද yes sir එහෙම බාසුන් නැහැ කියලා කරන්නේ. ඌ අවුරුදු දෙක තුනකට අල්ලලා. ඒ නිසා මේ විපස්සනා ගැන කතා කරනකොටත් ඔන්න ඔය පිටරට යන න්‍යාය තමයි තියෙන්නේ. ඔබට මොනවා නැති වුණත් කරන්න පුළුවන්. ඒ බව හැබැයි විශ්වාසයක් තියෙනවා. මේ උපේලා උපේලා පෙන්නන්නේ පෙන පුම්බනායට කියන්න. ඔබ අකින්චඤ්ඤායතන ගියාට මම නේව සංඥා නාසංඥා හිතේ දෙකෙන්ම නිවනට පැත්තට ගන්නම දෙයක් නැහැ. දෙකම තියෙන අතාරින්නේ. කේල් ගහ පතුරු ගහලා පතුරු ගහලා පතුරු ගහලා අතාරිනවද? නැත්නම් හරහට කඳට එකක් ගහලා අතාරිනවා. ඉතින් ඒක නිසා එක එක ක්‍රමයක් ප්‍රඥාවන්තයට ගෝචරයි අනිත් එක ශ්‍රද්ධාවන්තයට ගෝචරයි. ඒ සමහර කෙනා හරහර කපල බැලුවත් පතුරු ගන්න ප්‍රශ්නේ නැහැ. ඉඳගෙන මේට කොළඹක් ගැනත් යන වාඩි වෙලා කෙරේ පතුරු ගගා පතුරු ගගා ඉන්නේ. අපි මේ මිහිඳකල හිටිය මිනිසෙක් ඌ මුලේ ඉච්චර හොඳ නෑ. උඩ බැනපුවාම ඌ ගිහලා බුදියන්නේ කේල් පන්දරක් යට. ගෙදර තියේදී. කේන්ති ගියාම උදේ වෙනකොට පතුරු ගාලා පතුරු ගාලා කේල් ගස් දෙකක් බිම දානවා. බිම වාඩි වෙලා බිමින් බිඳගෙන පතුරු ගන්නවා. මොනවක් කරන්න බෑ. මම සාමාන්‍යව චුට්ටන්ගේ සෙපිනීම තිබුණේ. වැඩි මිනිසුත් එක්ක කතා බතා නැහැ. ගෙදර කණ්ඩ දෙනව ඉන්නවා. ඉතින් වැරක් කරන්නේ. ඉතින් මිනිස්සු බයිනවනේ. ගෙදර මිනිස්සු මොනවාරි කියනවා. යමි ගෙදර. කේන්ති කියවම කේල් ගහයට යනවා. කේල් උදයන්නේ එතන. කියලා වැඩනේ උදේ වෙනකම්ම නියපොත්තෙන් කේල් ගහ වතුර ගාලා නිකන් ඉත ඇතලිවා වගේ. ඉතින් අපේ බුද්ධාංගාරොත් ඒක තමයි කරන්නේ. ඔය ආයතන එක එක තෝරාගෙන ඌවට ගෙවෙදි ගෙවෙදි ඉන්නවා. නරක නැති නෙවෙයි මේ ඔක්කොම ਸਰවඥාන්සේ අත ගාලා කතා කරන්නේ. ඒක නිසා ඒ නේව සංඥානාසයන්තනේ හම්බුණත් නිවන් දකින්න නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ නේව සංඥානාසඤ්ඤායතන වල අමාරුක පෙන්නලද මේ සියුම් දෙයට බැඳීමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක පිළිබඳව ਸਰවඥාන් සඳහන් කළා තියෙනවා. ඒකයි මේ අරූප ධානයකට තියෙන සියුම් නිකාන්තියත් කාම ලෝකෙට තියෙන ආශාවත් දෙකෙන්ම සිදුවෙන්නේ එකම කොක්ක. එකම කොක්ක. මේ මේ ගමනේදී වැදගත් විදියට කල්පනා කරලා බලන්න පුළුවන් කාට හරි කොතනදීද බයලජ්‍ය දෙක කොතනදීද සීලය කොතනදීද මේ සදාචාරය කියන එක හැලෙන්නේ කියලා. සදාචාරය හැලෙන්නේ රූපේ රූප සංඥාවක් බාටපත් වෙනකොට එතනින් එහාට රූප සංඥාවේ සදාචාරය නැහැ. හරි වැරදි නැහැ. පව්පින් නැහැ. සුභාසුභ නැහැ. මේ द्वේතාවේ නැහැ. එයා තේරුම් අරගන්න ඕනේ ආකින් සංඥායතනට නිව සංඥායතන. හොඳයි. හැබැයි හොඳ වුණාට මේකට බැඳීමක් තියෙනවා. මේ ඔක්කොම ධර්මතාවයක් වෙන්නේ. ආශේ වලාකුළු පාවෙන වලාකුළුට සැලසුම් හදන්න බෑ. සමීකරණ ලියන්න බෑ. ඔබ උඩු බැලිවිල බලන්න හිටපන්. බලන්න ඉඳලා ඒවට පශ්චාත්තාප වෙන්න එපා. උණයි කියලා වලාකුළු වෙනස් වෙන්නේ නෑ. ඒ වගේ මේ හිතට එන හිතවිලි මේ සංඥා මේ ප්‍රපංච මේ ප්‍රකල්පනා මේ චේතනා ඔය සියල්ලක්ම උඹ කරනවා කියලා හිතුවට කරන දෙකුත් තියෙනවා. මේවා මේ කලින් ගෙනාපු ආසේ අනුසේ අනුව කර්ම රූප කර්මානුරූපව ආහාර වල හැටියට ඍතුගුණේ හැටියට වෙනස් වෙනවා. නිසා ඒක දකින්නම් හිතලා කරන දේවල් නතර කරපන්. ප්‍රාර්ථනා කරන්න තු පොඩි ශික්ෂාවට ඉඳ බලන්න හිටපන්. ඉදාර තමයි තියෙන්නේ කිසිවක්ම නැති හිසාසක් තියෙන උදාහරණයක් වශයෙන් අකින්චඤ්ඤයතේ තියෙන. කිසිවත් නැහැ අකින්චන. ඊට පස්සේ ආයෙ වලාකුලක් නැති වලාකුට හැප්පෙන දෙයක් තියෙනවා. මේක භාවනා කරන්නේ මොනවා කරන්නේ ඔන්න සද්දයක් ඇහිලා ගැසෙනවා. ඔන්න හිතවිල්ලක් ඇහිලා ගැසෙනවා. ඔන්න වේදනාවක් කියලා ගැස්සෙනවා. ඔන්න ආනපන වේල ගැස්සෙන ඉතින් ඒක එනවා. ඊට පස්සේ ඒකට මොකද වෙන්නේ බලා ඒකත් යනවා. ඊට පස්සේ ආයෙත් අර හිස්තන. නිසා හිස්තන බලන්නත් එපා. ඇත්තේත් නැති නැත්තේත් නැත්තන් බලන්නත් එපා. ඒ දේ දාර්ශනිකව බලන එකම තමයි වස්තු භෝග gedara තිබුණට කාමගුණ තිබුණට කාමගුණ මගේ කියාගෙන කණ්ඩත් පුළුවන්. මගේ නෙවෙයි කියලා ප්‍රයෝජනෙ සලකා කණ්ඩත් පුළුවන්. මේ ප්‍රයෝජන සලකලා කන කෙනාට කාමය කියන්නේ කෙලෙසක් නෙවෙයි. ඒ පාවිච්චි කරනකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක දන්න ඒක අමාරුයි කෙලෙස් එක කරන්න. ඊට පස්සේ කෙලෙස් සංඥාවත් එක්ක කාම සංඥාවත් එක්ක ටිකක් ලේසි. රූපෙත් එක්ක අමාරුයි. කෙලෙස් සංඥාට වැඩි නම් ලේසි. රූප සංඥාවට එනකොට තමයි බුදුරජාණන් පාඩම කියලා දෙන්නේ. මෙතෙන්ට එනකොට මේක මම නෙවෙයි, මේක මගේ නෙවෙයි, මේක ආත්මේ නෙවෙයි කියලා කියන්නේ. ඒක රූප ධානය හතරදීම කියත හැකියි. ඉතින් අන්නේ දෙයට එන්න ඉස්සර වෙලා මේක අනිච්චන් දුක්ඛං අනත්තං කියලා වචන කටපාඩම් කරාට එන්නේ වැඩක් වෙන්නේ ඒක දැනෙන මට්ටමට යනකම් භාවනාව දියුතු වෙන්න ඒ දියුණුවෙන්ට ගියාට පස්සේ මෙනෙහි කරත් නැතත් ලක්ෂ කෝටි වාරයක් කරන්න ඕනේ කිසිවක් නැති තැනට ගියා නම් ඊගාට දෙන කිසිවක් ඇති තැනට එනවා. කිසිවක් ඇති තැනට ගියාට ඊගාට ආයෙසරයක් කිසිවක් නැති තැනට එනවා. ඒක භාවනාවක් නෙවෙයි දැකීමක්. දස්සන පහතබ්බ. ඒ නිසා නැති තැනට ආස කරන්න එපා, ඇත්තෙන්ට ආස කරන්න එපා, ඇත්තෙත් නැති නැත්තිත් නැති ආස කරන්න එපා. මේක උඹේ නෙවෙයි. මේ කාගේදෝ න්‍යායපත්‍රයකට වේදිකාවේ යට නාටකමක්. ඔය සෝකාන්තයක් කියලා කනගාටු වෙන්න ඕ. දුක්ඛාන්තයක්, සෝකාන්තයක් නැත්තම් සුඛාන්තයක් කියලා සතුටු වැඩක් නැහැ. ඕක උඹ කිව්වට ඔය නාටක වෙනස් වෙන්නේ නැහැ. ඕක කොහොම තමයි හෙටත් බලපන් ඔය නාට්‍යම. ඔච්චරම තමයි. අන්න නිසා මේකෙන් පොඩක් ඈත් සඳහා ගන්න නැතුව මේ ලබාගත් දෙයට බැඳුනොත් එතනත් උපදාන වෙන්නේ සීක පුද්ගලයාට තියෙන්නේ එතන උපාදාන තුනෙන් තත්තන් කියන ප්‍රපංච ධර්ම කියන තණ්හාමාන දිටි තුනෙන් එක්ක දිට්ඨිය නැහැ. ලක්කාය දිට්ඨිය නැහැ. එක්ක සෝවන් වෙලා. නැත්තම් තණ්හාව නැහැ අනාගාම වෙලා මාන්නේ තියෙනවා. එසේ යදන්න ඉස්සනවා මේ ඇඟිලි තුනෙන් ඇල්ලුවේ. දැන් ඇඟිලි දෙකෙන් අල්ලනකොට ලෙත්තන් ලෙස්සන තියෙන අවස්ථාව වැඩි. හැබැයි ලෙස්සන්ට කටයුතු කරන්න ගත්තොත් අල්ලන්නේ නැති වෙන කටයුතු කරන්න ගත්තොත් වාසිය පැත්ත වැඩි. ඉතින් ඒක ලෝකයේ පැත්තෙන් බලනකොට නාස්තික දෙයක්. ලෝකයේ පැත්තෙන් බැලුවොත් එහෙම අවාසනාවන්ත දෙයක්. ලෝකෙ පැත්තෙන් බැලුවොත් මුස්පෙන්තුවක්. නිසා කිසි කෙනෙකුට මේක කරපම් කියන්න බෑ. තමන් උපයාල ගන්නාලා දාකින් සංඥායතන නේව සංඥානා සංඥායතන මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්නේ කියනවා නම් සක්‍ර දෙවියන් දැවිලා කියනවා එහනාංග දුවනිය මගේ බාසං අහපන මැරිච්ච කිඳුරව අතන් හැර දාපන් කියලා කියනවා. මේ කිඳුරි අඬනවා එහෙම කරන්නේ කොහොමද කියලා. කිඳුර මැරිලා ඊතලයක් ඇවිල්ලා. ලක්කදරි වෙන්ද ඇවිල්ලා කියනවා මොකද ඉතින් අඬන්නේ අනේ බලන්න මියා ස්වාම්පුරම එහනාංග කිඳුරිය මගේ බාස ආහපාන මරිච්ච කිඳුරාව අත හැර දාපන් ඉතින් කිඳුරි අඬනවා ඊට පස්සේ ආනෝදත්ත විලින් පැටියක් ගහලා කිඳුරට පණ දෙනවා හොඳයි කිඳුරු නටනවා කියන්නේ පණ දුන්නාට පස්සේ දෙන්න සතුටින් සමාදානෙන් ඉන්නවා ඊට පස්සේ ගෙදර කචල් ඉතින් බුදුරජාණන් වහන්සේත් කියනවා ඕක බලලා කරලා පතුරු ගහලා අතහැරියත් අතහරින්න වෙනවා ගොඩ පිටිම ගෙඩි පිටි ගන්තරේ තතරින්න වෙනවා. ඉතින් පතුරු ගැවයි කියලා දෝෂයක් නැහැ පොඩ්ඩක් පඬිසාංශ කියනවා it's a wastage of time කියලා කාලේ නාස්ති වෙනවා. ඉතර ඒත් පවුරු සිද්ධ වෙන්නේ නැහැ. පතුරු ගහලා බැලුවත් අතාරින්න වෙන්නේ. ඉතින් මේ අතාරින්න වෙනවයි කියන එක මුස්පේන්තුවක් කියන ලෝකේ ඒක කාලකණිකමක් කියන ලෝකේ උච්ඡේදවාදයක් කියන ලෝකේ නාස්තිකවාදයක් කියන ලෝකේ බුද්ධ ඥානසේ පහළ වුණා. ඉතින් අපි මේ පැය කරන භාවනා කරන සතියින් ඉන්න චිත්තක්ෂණ දෙක ඇර අනිත් හැම වෙලාවෙම එන්නේ නැති බදා ගන්නවනේ. ඒ කොයි වෙලාවෙ දැනගත්තත් හරි. මෙතන තියෙනවා හැමතැනම කොන්ද කියනවා අනුපද ධර්ම දේශනාවේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ එක එක පතුරු ගාලා දිගාරින හැටි. ඊට පස්සේ තුලසුඤ්ඤත සූත්‍රය. ආනන්ද සප්පයි සූත්‍රය පතුරුන් පතුරු ගලවන හැටි පෙන්වනවා. ගල්ව පෙන්වලා දීලා තිනවා දැන් ආකින්චඤ්ඤායතන ගිය කෙනා මොකක්වත් නැතින ගිලා කොච්චර මේක පුහුණු කරලා තියනවද කියනවනම් ආයෙසයක් ඉඳපු ගාන දන්තිපිටින් ඉබේම සංඥාවක් විදිහට එන්න පුළුවන් ඒක කාගවත් දෝෂයක්වත් සතිය නැතිවීමක්වත් සමාධිය නැතිවීමක්වත් සද්ධාව නැතිවීමක්වත් නෙවෙයි. ඒක දැන් එන්න පුළුවන් ඒ ධර්මතාවයක්. ඒ හේතුව තියෙනවා. ඒ වගේම ඒක අඳුර ගන්න හදන ඉස්සල එක නැති වෙන්න පුළුවන්. ඒකත් උඹේ සතිය නැතිවීමක් නෙවෙයි, සද්ධාව නැතිවීමක් නෙවෙයි, සීල නැතිවීමක් නෙවෙයි. මේ එන්නේ යන දෙයක්, යන්නේ එන දෙයක්. ඒක නිසා මේක දිහා බලාගෙන කිසිවක් නැති දේ හෝ ඇත්තේත් නැති නැත්තේත් නැති දෙයට හෝ මම මාගේ ආත්මය කියා ගන්න නැත්නම් යන්න ගියොත් එන කියන්නේ ඒ කියන ලෑස්ති යන්න නම් ලොකු ස්වාමීන් වහන්සේ කියන කොම් භාවනාවත් හරි ඊගාවට එන දෙයට සූදානම් මනසෙන් ඉන්න මිනිහට කවදාකවත් ලඩක් හැදෙන්නේ නැහැ. ඊගාට එන දෙයට සූදානම් වෙන මනුස්සයට කවදාකවත් දිසාද බඳගෙන අඬන්න වෙන්නේ නැහැ. කවදාකවත් පපුවේ ලෙහි අත්පහරලා අඬන්න වෙන්නේ මොකද වෙන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ? සුනාමිය එනකොට 55000ක් ලංකාවේ මැරුණේ ලෑස්තිලා හිටියේ නැහැ. ලෑස්තිලා කෙනෙකුට කියන්න දැන හිටින්නේ ජපානයේ හැම මේ කලපුවකම සුනාමිය හදලා පෙන්වන පොඩි ළමයින්ට තෙල්ලම් කරන්න ඉන්න කියන බවුල පිටින්. ඒකල කියන ඔන්න බෙල්ලයක් ගහනවා ගහපුවම එන විශාල රැල්ලක් එනවා දුවන්න. එළියට දුවන්න. කීලෙල මේ කලපුවේ හැපැත්තේ විශාල ජම්බාරයක් බතන. සුනාමිය උගන්වනවා. ඉතින් මේ මිනිස්සු සුනාමිය මේ ගිනි මේකක් වගේ පුහුණුවක්. සුනාමිය වෙනකොට මුහුදු ඉඩම් ඉඩම්මන් ඉන්න මුහුදු පෙත්තට යන්නේ නැහැ වුන් අපේ වුන් වගේ. එහුන් පුරුදු කරලා තියෙන්නේ. අපි උන් හිතාගත්ත මචං ගාන හෝටල් වලට එන ඩිමාන්ඩ් එකක් තියෙනවා. දැන් මොහොත එහාට යන වෙලාව උඹ මේක ඇල්ල බෑ බෑ ඔය කැල්ල මට ඕන කියනවා. අයි ගාවස යාව දෙන්නම අරගෙන ගියා. සුනාමි දන්නේ ලෑස්තිලා කියනවා 55000 5000ට අඩු කරන්න තිබ්බා. අපිත් මේ වෙන දෙයට සූදානම් වෙලා යන එක තමයි කියන්නේ සූදානම් මනස. බාලදක්ෂ ව්‍යාපාරය උගන්වන්නේ ඔච්චරයි. බුදුදහමේ සෝකට කියන්නේ අප්‍රමාදී. පමාදයට වැටෙන්න එපා. ඒ නිසා ඊගාට වෙන දේ කවුරුත් කරපු හුනියමක් නෙවෙයි. මම පතපු දෙයක්ුත් නෙවෙයි. උඹට තියෙන එක බලාගෙන ඉන්න පුළුවන්කමක් බලාගෙන හිටියට කවදාවත් කෙලෙසෙන්නේ නැහැ. අපි මේ කුණු හරපැද්දියා බලන් හිටියත් බුදු පිළිමයද්දියා බලන් හිටියත් කෙලසෙන්නේ නැහැ. කෙලසෙන්නේ ඒකට පහළ වෙන මනාපමනාපේ නිසා. අන්නේ මනාපය මනාපේ ගැන විතරක් සැලකිල්ලෙන් දැක්කට නොදැක්කා වගේ බලන් ඉන්න පුළුවන් නම් ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥා දෙකම දියා එයාට පේනවා මැණිකේ වුණත් එක විදියයි නෝනා වුණත් එක විදියයි මැනිකේ වුණත් නෝනා වුණත් අපට වදේමයි කියලා යුනිවර්සිටි එකේ බිත්තියේ දීලා තියෙනවා. මැනිකෙලත් එනවා පේරදිනේට. සරදාලියට. නෝනලත් එනවා. ඉතින් කොල්ලන්ට නැව ආපුවාම කොනක තෝරතෑගි. ඉතින් පැනලා යන්නේ තෝරන්න. නැව ඇවිල්ලයි කියලා. ඉතින් බැන්දාට පස්සේ තේරෙන්නේ මල හෝන්තුව කියලා. ඉතින් මැනිකේ උනත් එකයි නෝනා උනත් එකයි පල්ලෑන් පැත්තටවල මිනිස්සු හරි ආසයි උඩරට මැනිකේන කියලා කරගන්න. උඩරටින් යන කට්ටිය කැමති කොළඹින් එන කට්ටියට. ඉතින් බැන්දර පස්සේ තමයි තේරෙන්නේ කොයි එකත් කැයි ගෑනිත් එකයි හොටු ගෑනිත් එකයි බැන්දොත් යෝපා. ඒ වගේ මේ ආකාසානං ඡායතන හෝ විඥානං ඡායතන බැරගත්තොත් අභිනිවේෂණය කරොත් අභිනන්දනය කරොත් අභිවදනය කරොත් අහු වෙනවා. මේ පාවෙන බලාකුළු වගේ බලහන් ඉන්න කාමයේ පිළිබඳ කොච්චරක් හැල්ලුවට සලකන්නවද? හැල්ලුවට සලකනවා. කාම සංඥාවට, රූපෙට, රූප සංඥාවට, මේ කතා කරන රූප සංඥා ප්‍රදේශය. ඒ නිසා කාට හරි විස්තර වශයෙන් බලන්න ඕන නම් වශයෙන් මට කියන්න පුළුවන්. ඒ ආනන්ද සප්පාය සූත්‍රය, චූලසුඤ්ඤත සූත්‍රය, අනුපද ධම්ම සූත්‍රය, අනුපද සූත්‍රය නැත්නම් පොට්ටපාද සූත්‍රය. ඒ වගේ මෙතෙන් ගියාට පස්සේ සර්වචන්චාර කා රූපේ ඉඳලා කාමයට යන හැටි මේ අරූපයට යන හැටි අරූපේ මට්ටම් ඔක්කොම සමාකාරව කතා කරනවා. මොකද ඒ කොයි එකටත් බැඳෙන්නත් පුළුවන්, බැඳෙන්නේ නැති වෙන්න උපමාවකට ගන්නත් පුළුවන්. අන්න ඒ ගතිය තියෙන්නේ ලොකු සංසික තනි වචනේ ඒක දැනගෙන යනවා මේක වෙනකොට ඊගායක සියුම්. නමුත් බැඳෙන්න ඒ ඇති. මේකට බැඳෙන්නත් එපා. ඒක නැති කරන්න ඒ සියුම් එක ගනි. හැබැයි සියුම් එකෙත් බැඳීම ඇති වෙන්න ඉඩ තියෙනවා. නිකන් මායා ගතිය තියෙනවා. අන්න ඒක දැක ගන්නාසුළු අධ්‍යයට ආවොත් ඒක වෙලා තියෙන්නේ Taman ඊට ඉස්සලා කරපු අත්‍යරදි ප්‍රමාණයට. Taman ඒක ඇසුරු කරලා තියෙන බහුලීගත කර ප්‍රමාණයට. ඒ නිසා එක දවසෙන් අපි කියනවා හරියටම ආකින්චඤ්ඤායතන නේව සංඥානාසායනද කියලා නේව සංඥානාසායනට නොබැඳීම ඇති කරගන්න බෑ. ඒක දැකලා ආස්වාද ආදීනව නිස්සරණ කියන ඒකේ බැඳීම ඇති කරන බැඳීමේ ආදීනව දැකලා බුදු කෙනෙක් ලොගින් පහල වෙලා තියෙන උන්වහන්සේ මේක කියලා තියෙන උන්වහන්සේ කියනවා මේ වෙනවයි කියලා සීක පුද්ගලයාට සීක පුද්ගලයා මේකම භාවිතා කරලා කරලා කරලා කොස් කපන්නේ ඉස්සලා පොල් තෙල් ටිකක් ගා ගන්න දවස කවදා දෙන්නේ අත ගාන්නේ කොස් බව දැනගෙන කොහොල්ල බව දැනගෙන කවදද කොහොල්ල ටිකක් පොල්ලේ පොල්ද ටිකක් ගාගෙන යන්නේ ආහන් මේ බවට යනකොට එයා දන්නවා පොහොල්ල ගාගෙන ගියාට පස්සේ සමා වෙන්න පොල් තෙල් ගාන ඊට පස්සේ කොහොල්ල ගෑවෙන්නෙමත් නැහැ ගෑවුනට ගලවන්නත් පුළුවන් පොල් තෙල් නැතුව ගිහලා ගෑවුනාට පස්සේ ආය පොල් තෙල් නෙවෙයි ලාම් තෙල් දැම්මත් ගලවන්නත් බෑ ඒ නිසා ඒ කල්ැතුව පොල් තෙල් ටිකක් ගාගෙන තමයි මෙතන කතා කරන්නේ. ඒ නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා තමන් ඉන්න ආයතනේ තේරුම් ගන්න ඕනේ ඊට පස්සේ සියුම් ආයතනක් තියෙන බව තේරුම් ගන්න ඒක න්‍යාය ධර්මයක්. ඒකයි මේ මේ සබ්බදම්ම මූලපරියයි දේශනා කරන බෑ මේකටයි ඒකටයි බැඳීම අතින් කොයි එකක් බැඳීම ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක කෙලෙසේ දෝෂ නෙවෙයි ඒක උඹේ හිතේ තියෙන තෙතමනේ. කෙලස්. ඉතින් ඒකට බැඳෙන්නේ නැති වෙන්න හිතාගෙන යන්න බැඳිලා ආදීනව දැනගෙන මේ බුද්ධ ආදී උත්මනන්ස ලෝකේ ඉන්නවා නිවනක් කියලා එකක් තියෙනවා ධර්මයක් කියලා එකක් තියෙනවා කොහොමද වෙන්නේ කොහොමද වෙන්නේ කො උපයපං උපයුවාට බැඳෙන්න එපා එහෙමනම් උපේලාමදි භාවිත කරන්න භාවිත කරලාමදි බහුලීගත කරන්න ඕනේ දැන් එන්නේ කිසිවක් නැති තත්ත්වේ දැන් එන්නේ කිසිවක් ඇති තත්ත්වේ මේ දෙක අතර මාරුවත් අනිකර හේතුඵල ධර්මයක් ඒක නිසා ඒ ධර්මයට අනවරතව බාධාවකින් තොරව ගලන්න දීලා බලාන ඉන්නම නිවන් දැකලා තියෙනවා දැන් නිවන් දැකපු කෙනාට විතරයි නිවන් මාර්ගයට අනුග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සලා දැකපු දෙයක් නැවත නැවත පන්නරේ තියාගත්ත වියක් නැවත නැවත මැදලා උපමට්ටම් කරන තියුණු කරන එකක් මේ කතා කරන්නේ. ඒ නිසා කොතනදීද මේ කෙනා ඉස්සලාම දකින්නේ කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ළඟ හැම කෙනා ගාම තියෙනවා. ඒකයි පටන් ගන්නකොට මම කිව්වේ මේ සියුන් ධර්ම හැම කෙනා ගාම තියෙනවා. වෙන්කොට හඳුනා ගන්න බෑ. මේ ඔක්කොම පිසිගේ බලාමල්ල වගේ කල කලවම් වෙලා තියෙන එක තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. පුතඥයක ඔක්කොම තියෙනවා. කක්කයි මේ ගිතලුයි එකට දානවා. කිරි ගොමයි එකට දානවා. ඉතින් ඌ කියන බඩු තියෙනවා. ඉතින් අර්මස් කියන බඩු තිබ්බට නෑ. ගොම කිරි කලයයි ගොම කඳුලක් දැම්මොත් තියෙනවා. ගොම කඳුලන්නේ ගොම බෙට්ටක්ම දාලා තියෙනවා. ඉතින් ඌ කියන කිරිත් එකයි ගොමත් එකයි මට. හා එහෙනම් ඔච්චර තමයි අපට හම්බ වෙන්නේ. වින් කරපං පටිච්ච ඥානය කරපං පරිච්ඡ ඥානය කරලා බැලුවට පස්සේ ඒ අතර ආයේ සම්බන්ධයක් ඇති වුණත් ওই විදිහ සංසාර බන්ධනයක් එන්නේ නැහැ. ඒක නිසා මෙතන මේ භාවනා කරන ගමන් අසුවිරු ඥාන සූදානම් වෙලා යන ගති ඒ වගේම මේ වෙනදී වැරද්දක් නෙමෙයි පශ්චාත්තාප වෙන්න එපා නික්ලේශී නැත්නම් අකිංචන දෙයට කිංචනයක් ආවයි කියලා පමාදේන කම්පතිටි සති බලන් කියලා පශ්චාත්තාප වෙන්න එපා ඊට පස්සේ ආයෙසරක් කෙලස් නැති තැනට නැත්නම් පිළි මොකක් නැති අකිංචන දන්න කියලා ආඩම්බර වෙන්නත් එපා මොකද ඒක වෙන්නේ උඹේ ඕනාවට නෙවෙයි ඒක වෙන්නේ හේතුඵල ධර්මයකට ඔබට පුළුවන්ද මම නැතුව මාන්නේ නැතුව ditthi නැතුව මේ හේතුඵල ධර්මයේ දිහා බලන්නේ බලන්න ගියා ඉන්න එකට කියන වශී කරනවා කියලා. ඒක තමයි කියන්නේ දස්සනා පහතබ්බා. දෙකම එන්න අරින් මොකුත් නැති එකයි කලවමයි. දෙකම එන්න අරලා මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් පක්ෂයක් ගන්න නැතුව නැත්නම් ගවලාන්නකොට පක්ෂේ ගන්න හැටි දකින්න පුළුවන් නම් කර්මස්ථානාචාරවලගේ පිහිටක් නැතුව මම මේකට කැමති මේකට අකමැති නැත්නම් මේකට කැමති මේකට අකමැති අන්නේ දෙක නැති සමතුලිත භාවය තමයි ඒ අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ නැහැ. කියන්නේ ඒකක් තියෙනවා අපි ළඟ. ඒකට අපි නෝන්ජල්කම කියලා කියන්නේ. ඒකට අපි කියන්නේ හුනියමක් කියලා. කඹුරනොයි කියලා. කාලකන්නිකමක් කියලා. හැමකම කරන තියෙන කෙනෙක් කවදාවත් කරන්නේ ඒකට හැප්පෙන එක තමයි කරන්න කියලා හිතානිය. හැප්පෙන්න හැප්පෙන්න හැප්පෙනවා. දැන් මේක යමක්මක් තියෙන බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඒක අභිවන්ද අභිවදනය කරන්න එපා. අභිනන්දනය කරන අජෝසනේ චිත්තනේ කරන්න එපා. මේක දැකලා ආකින්චඤ්ඤායතන වේවා නේව සංඥානා සංඥායතන වේවන්ත රූප වේවන්ත රූප සංඥා වේවා කාමේ වේවා කාම සංඥා වේවා මේවාට හැප්පෙන්නේ නැති ගැටෙන්නේ නැති ජීවිතයක් හදා ගන්න පුළුවන් නම් මෙතනදී ලේසි හැබැයි තීක්ෂණ බුද්ධිමතාට කාමෙදිත් පුළුවන් නාටිකාංගනාවක් බීලා සංගීත වයමින් නටන කොටත් කාමයේ උද්දීපනය කරන වෙනුවට මේක මායාව විසින් අටවන ලද උගුලක් මම මේ බේරෙනාට මේක මේ මේ පැත්තෙන් බලලා කී ලක්ෂයක් අමාරු වැටෙනවා මේ දක්ෂකම් කියලා උඩ පැන්නට දැනගෙනද මේ රාත්තරල් ගාන දැනගෙනද කන්නේ කියලා තේරෙනකොට පේනවා කාමයේ නෑ ගෑණි ගාව කාමයේ කියන්නේ අරක්කෝල කාමයේ කියන්නේ නැටීමේ කාමයේ නෑ සංඥාමේ සංගීතේ ඒ බලන මගේ හිතේ තියෙන කෑදරකම තියෙන තාක්කල් ඒ ගෑණි අපිට කෙලෙසයක් වෙනවා එහෙම නැතු ඕක දිහා බලන්න අමු හොල්මන. ඕක දන්නවනම් ওই නටන ගෑනුන්ගේ රෙදි හැලෙයි. උන් දන්නවනම් මෙහෙම බලන්න පුළුවන් මිනිස්සු ලෝකේ ඉන්නවයි කියලා. රෙදි හැලෙයි. රූරසේ අඳිනාලෙසේ අත් ලෙලදි දී විදුලිය පබා. මම කෙසේ පවසමියතේ ඒ සුරලඳුන්දුන් රඟ සුභා. ඉතින් කියන කොටත් අපිට කාමේනවනේ. මේ කවුදෝ කියන කුණු හarpයක් වෙච්ච දෙයක්ුත් නෙවෙයි. ওই නටන ගෑනු දන්නවනම් මේ කරලා තියෙන අංග සංස්කරණයක් කෙලෙස් හැවිස්සිල්ලක් ඔය අවිස්සන ගානට ගෙවන්න ඕනේ වෙන ගාන ටොං ගාන දන්නේ නැහැ කියලා නටන්න දන්නේ නැති කොච්චර පිනක්ද කියලා හිතන්නේ ඒ නටුමක් බලන්න හම්බෙච්ච නැති එක දැක්කත් නද්දකින් කියලා කියන්න පුළුවන් නම් නද්දමකින් කියන්න පුළුවන් නම් නොපතන් කියලා කියන්න පුළුවන් නම් ඒ ගෑණි පණිනවා පීයෙන් අයින්නවා අපිට ඒකයි මේ භාවනා කරන මිනිස්සු කාම ලෝකෙට හරි කාලකන්නිකමයි හීනෙන් දැක්කත් මරණයක් කියලා කියනවා. සංඥා කෙනෙක් හීනෙන් හරි දැක්කොත් ආහල්ගම් හදක මරණ. සුභ ගමනක් යනකොට සංඥා පාර පැන්නා විනාසයි. බුරුමේ උදේ යෑනු පිරිමි ගමන් යනකොට සංඥා පින්ඩ පාතේ වරිනවනම් හෙරණැල්ල පාගන්නේ. එහෙම හිටගෙන ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ හෙවණැල්ල පාපු දවසේ සාවුල කුමාරයා අහුණයි කියන කතාව කට්ටියට කියලා දීලා. ඉවරයි. ඒ සමනයාගේ වශයට අහු වෙනවා. ඔය ගිහලා සමනය මහාන උඹේ හැවෙනලත් මට සැපයි කිව්වා. බුදුහාමුදුරුවෝ හොඳයි වරෙක් වෙන්න. උඹට දෙන්නම් දෑවැද්ද. අර ගෑණි අත ඉල කට අරගෙන බලා ඉන්න. දැන් බුදුහාමුදුරුවෝ පැන්සලක් ගෙනේ, පෑනක් ගෙනේ, අස්සම් කරන්න මුද්දරයක් ගෙනේ. නොතාරිස් කෙනෙක් ගෙනේ මේ බූ දෙල්ල ඉලීලා දෙයි කියලා. මේ අඟ අල්ලගෙන ඉන්නේ අත ඉල අල්ලගෙන මේ හැවෙනල්ල පෑගලවු. අපේ අම්මා කියන එක දවසල කියනවා පියාකෝ හරි දරුණු පොඩි පුතා. ඔක පියාඹනකොට හැවෙනල්ල පෑගුවොත් ඔක වැටෙනවා. පියාකුස හේවනල්ල පෑව. ඉතින් දුවනවා අපි. මේ හේවනල්ල පාගන්න. මොකද හේවනල්ල පෑගුවොත් දැක්කවා. ඒ වගේ තමයි මේ එකේ වශයට අහු වුණාට පස්සේ ඒක ඉතින් උගේ මෝඩකමට ඌ ඒක ඉතින් අර රූ රැසේ යඳි නාලෙසේ කියලා කියනවා. මේක වශය මේක විසක්. මේක මේ භාෂාවක් කියලා දන්නවනේ නොකා ඉන්නේ. එම්ම ළඟට යනකම් කන. එම්ම ළඟට යනකම් කාලා හැම ළඟට එනකොට අතාරිනවා. ඉතින් අර හිතන දැන් ගිලීමයි දැන් ඔය ආපු තාලෙට කාලය නෑ පිස්සුද. කාගෙන කාගෙන ගිහලා යකඩ කාකට එනකොට නැත කරනවා. ඉතින් ඇඬුව කතරින් බලාගෙන සිට මෝපවෙකුසේ දක්ෂ මොහ පැල්ලා යනවා. ඉතින් භික්ෂුවකට උගන්වන්න දෙන්න එපා. අතෙන් යනකම් බලයන් ඊට පස්සේ යන්න එපා කියලා ගියොත් වැටෙන්නේ ඌ. මේ පොතේ තියෙනවා. ඉගෙන ගනි. ඉගෙනගෙන ඉල්ල කාමයට බය වෙන්න එපා. ඉතින්ද යනකම් භාවනා කරලා ගිහිල්ලා මේ පරිශ්‍රණය අපිට එනවා සංඥා ඇත්තෙත් නැති නැත්තෙත් නැ මේ සංඥා මේ හීන මෙවුවා මිරිඟු මෙවුවට කේන්දර හදන්න එපා හීන පලාපල කියන්න යන්න බෝ දෙයක් බලාගෙන ඉන්න පුළුවන් නම් දස්සනා පහතබ්බා කියනවා ඊට පස්සේ තමයි භාවනා පහතබ්බා ඊට පස්සේ තමයි මේ වාතාවරණය ඇති කිරීම සඳහා කුමද කරන්න කියලා ඉතින් ඉදි ඉස්සෙල් මම නැවතත් තුන්වෙනි සැටත් මතක කරන මේ ඔක්කොගේම හැම කෙනාගේම හිතේ මේක තියෙනවා පුත්තජනයේගෙත් තියෙනවා පුත්තජනය මේක ශාස්ත්‍රානුකූලව ප්‍රතිපදාක් විදිහට තේරුම් කරලා දන්නේ සීක පුද්ගලයා ටිකක් කාලා ටිකක් ගැලවෙන්න ඕනකම තියෙනවා. රහතන් වහන්සේට නිලුම් පතට ඇච්ච වතුර වගේ තර වෙන්නේ කොහොල ගෑවෙන්නේ නැහැ පොල්තෙල් ගාගෙන වැඩ කරන්නේ. ඒ නිසා මේ මැද අවස්ථාව හරි වැදගත්. විශේෂයෙන්ම භාවනාවේදී අරමුණක ගෙවන් කිරීම දැකලා ගෙවන් වෙන වෙලාවට ඇති වෙන භීතිකාව ඉක්මවලා නැත්නම් ඉක්මවන්න ඕනේ කියලා ගිහිල්ලා භීතිකාවදත් ඊට පස්සේ අරමුණක් එනකොට ස්පාසුවක් ගෙනිටුවත් ඒකත් ස්පාසුවක් නෙවෙයි මෙන්න මේ දෙකට සමහිත පැවැත්වීම වශයෙන් මේ නීව සංඥා නා සංඥායට වශී කරගන්න පුළුවන් නම් ඒක මේ භාවනාවේ ලැබෙන එකක් නෙවෙයි. හුස්මේ ඇතිවීම නැතිවීම භාවනාවෙන් එකක් නෙවෙයි හුස්මේ හැටි. අන්නේ සියුම් කොටස් සියුම් වශයෙන් දැකීමට මේ නීව සංඥා නා සංඥායතන වශී භාවයේ සහ ඒ ඒ ධානයේ තියෙන ලක්ෂණ මේ දේශනාව නිසා පැහැදිලි වැටහීමක් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැම නැත්නම් අර කියන සූත්‍ර බල්ලා තව ටිකක් ඒක සුද්ධ කරගන්න එක වටිනවා. විශේෂයෙන්ම සංඝයාට කවුරු හරි ඇහුවොත් ඒක විස්තර කරලා දෙන්න. විස්තර කරලා දෙන්න මල්ලෙන් ගහලා. අහවල් සූත්‍රය බලන්න කියනවා. අපි දෙන අර්ථකථනය දෙන එක කියනවා අහවල් සූත්‍ර තමනුත් බලන්න. ඒතර බලනකොට පේනවා කවදද මේම සූත්‍රයක් මනකට ගන්නේ? ලෝකේ කොහයක්වත් ගන්නෑ. ගන්නෑ. ඒගොල්ලෝ හිතනවා ඒව නෙවෙයි කියන්න තියෙන්නේ මේ කර්ණිමිත සූත්‍රයේ මංගල සූත්‍රයේ මේ රතන සූත්‍රයේ තමයි. ඒ සමයක භික්ෂුවගේ උරුමයේ ඒ නිසා තේරුම් අරගන්න භාවනා කරලා ඉදිරියට යන්න හේතු ධෛර්ය වාසනාව පිණිස ධෛර්ය පිණිස හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා අද සාකච්ඡා කරන්නත් වෙලා නැහැ. වෙන වැඩක් තියෙනවා ඒ නිසා සියලු දිනාටම තෙරුවන් සරණයි. සුවපත් විත්වා කනාමි කනා මුතබ්බා සෝපත්ති සෝපත්ති